අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාව සඳහායි කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ සියලුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ චත්තාරෝ ධම්මා පරිඤ්ඤය චත්තාරෝ ආහාරෝ කබලින්කාරෝ ආහාරෝ ඕලාරිකං වා සුකුමං වා පස්සෝ ဒ ුතියෝ මනෝ සංචේතන තතිය විඥානං චතුත්තං දීති අවසරයි ගරු කටයුතු ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ මේ උගන්වාගෙන එන පාඩම් පන්තිය දසුත්තර සූත්‍රයේ මේ පාඩම් පන්තිය අපි ඉන්නේ අවබෝධ කරගත යුතු ආත්පසින් දත යුතු ඒ ධර්ම හතර මොනවද කියලා දැනගෙන ඒවා පිළිබඳව සාමාන්‍ය දැනීමටත් වඩා භාවනාමය වශයෙන් ඒක අපි අත්දක ගන්න කොච්චරක් එළඹිලා පෙළඹිලා වාසය කරනවද ඒ සඳහා මේ දැනුම මේ පොතේ දැනුම ඒ වගේම මේ චින්තාමය දැනුම කොහොමද සම්බන්ධ වෙන්නේ කියන මේ කතාව. ඒකත් ඒ දසුත්තර මූල සූත්‍රේ වගේම මේ සාරිපුත්‍ර සංසීද්ධිපත් කරන එකක් දන්න තැන සිට ගුරුසු තැන සිට කියන්න පුළුවන් තැන සිට නොදන්න සූක්ෂම කියන්න බැරි තරම් ගැඹුරකට ක්‍රමයෙන් බස්සනවා. ඉතින් අපි මෙතෙක් කල් හැමදාම මතක් කරගත්ත විදිහට මේ හතර ආහාරවල මුලින්ම දත යුතු දැක ගන්න පුළුවන් පොඩි දරුවෙකුට පවා තීරණ දේ තමයි මේ කබලිකාරෝ ආහාරෝ කියලා කියන්නේ අපි සාමාන්‍ය ආහාර කියලා දන්න මේ හපල කන කබලිකර කන ආහාර. ඉතින් ආහාරය පැවැත්මට කොච්චර උදව්පකාර කරනවද? ඒක පමණ වැඩි අඩුව ගත්තොත් ඒත් ලෙඩ වෙනවා. පමණට වැඩි වැඩි ගත්තොත් ඒත් ලෙඩ වෙනවා. ඒ නිසා මේ ආහාරය තමයි මූලික ලෙඩ ඇති කරන්නේ. අත්‍යවශ්‍ය දෙයක්. ආහාර නැතුව කොහොමද ජීවත් වෙන්න බෑ. මොකද ලෙඩේ බඩේ ලෙඩේ. එච්චරයි. ඉස්ලාම් බුදුජානන් සඳහන් කරලා තියෙනවා මනසට ඇතිවෙච්ච ලෙඩේ තමයි මේ බඩගින්නයි පිපාසාවයි ඉස්සල්ලාම ඇතිච්ච කිචි ඒකට උත්තර හොයන්න ගියාට පස්සේ මට්ටම දන්නේ නැතුණාට පස්සේ බඩ පදනම් කරගත්ත ආහාර ජීර්ණ පදනම් කරගත්ත විශාල රෝගතෝගයක් දැන් තියෙනවා ඒකට හේතුව මේ කැබලි කොට ගන්නා වූ ආහාරයේ පමණ නොදැන වැළඳීම. ඒ නිසා කෙනෙක් ඒකට හික්මෙන්නේ නැත්නම් කෙනෙක් ඒකට විශේෂයෙන්ම සැදී පැහැදී ගුරුතුමන්ගේ කටයුතු වලට අහුම්කම් දීලා උපදේශ වලට වැඩ කරේ නැත්නම් අනිවාර්යයෙන්ම ආහාරේ ප්‍රමාණය නොදැනීම නිසා අපි අපහසුටපත් වෙනවා. ඒ වගේම තමයි අපිට ඇහැට කනට දිවට නාසයට කයට ආදි වශයෙන් මේ ලැබෙන ස්පර්ශ ඒකෙත් පෘථග්ජනයට කිසිම සීමාවක් නැහැ. ඒ නිසා මේ ස්පර්ශය නැතුව ජීවත් වෙන්නත් බෑ ආහාරයක් වගේ. නමුත් කිසිම කෙනෙකුට ඒකේ මෙච්චරක් ප්‍රයෝජනේ සලකලා තියෙන්න ඕනේ මෙතනින් එහාට සුඛෝපභෝගී. මෙතනින් එහාට ඒක අතිශෝක්තියක්. මෙතනින් එහාට ඒක පාරිභෝගිකත්වයක් කියන එක කිසිම කෙනෙකුට තේරෙන්නේ නැහැ. ඒක දැන් මේ ආමිෂෙත් එහෙමයි, නිර්ආමිෂෙත් එහෙමයි. ඒ නිසා එතන වැටෙන්නේ නම් ආමිෂයේ සම්බන්ධවයි. ආමිෂය කියලා කියන්නේ මේ අපි දන්න රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ රූප වශයෙන් පොත්පත්වල හඳුන්වන්නේ මේ රූප ද්‍රව්‍ය මෙන්‍ය කිරියගේ රූප පහස ලැබීමට තියෙන ආශාවේ කවදාකවත් ඉවරයක් නැහැ. ඉතින් ඒ නිසා ඒකේ හරියට පමන නොදැනීම බරපතල වැරද්දක් ඒ මානවය තුල තියෙන මනුෂ්‍යතා ලෝකේ ඉපදීමේ ක්‍රියාකලා වැරදීමේ ක්‍රියාකලා වැරදී. එච්චරයි. මනුෂ්‍ය ඉපදිච්ච දවසේ ඉඳලා අම්බෙච්ච කිසිම දෙයක් හරියට පාවිච්චි කරන්න දන්නේ අත්‍යවශ්‍ය දේ තමයි. නමුත් අත්‍යවශ්‍ය දේ සීමාවක් තියෙනවා. මෙතනින් මෙහාට ප්‍රයෝජනවත් එතනින් එහාට අතිශෝක්තිය කියලා. ඉතින් ඒ ආර්යයන් වහන්සේලා දැකලා නැති ආර්ය ධර්මයේ අහලා නැති ආර්ය ධර්මයේ විනයන වෙලා නැති සත්පුරුෂයන් දැකලා නැති සත්පුරුෂ ධර්මයේ අහලා නැති සත්පුරුෂ ධර්මයේ හික්පිච්ච නැති කරාට ස්පර්ශ තේරෙන්නේ නැහැ. කොච්චරක් කරන්න ඕනද කොච්චරක් වැඩිපුර යනවද කියලා. ඉතින් ඊට පස්සේ මට්ටම් පැනපු ගමන් කල් නොයවා ඒකට ආනි විපාක දෙනවා. මේ විපාක දුන්නාට පස්සේ උත්තරේ හොයන්නේ නියම හේතුවේ නෙවෙයි. වෙන වෙන තැන්වල උත්තර හොයනවා. ඒක නිසා යාට මේ සියලු ප්‍රශ්න පැත්තක තියලා මේ ස්පර්ශ ආහාරය කියන්නේ මොකක්ද කියලා වෙනමම භාවනා කරලම දැනගන්න ඕනේ. එක එක්කෙනෙක් වෙන වෙනම භාවනා කරලා දැනගන්න ඕනේ. තව කෙනෙක්ගේ ස්පර්ශ ආහාරය දැනීම තව කෙනෙකුට වැඩන්නේ නැහැ. ඒ සුතමේ ඥාන වශයෙන් නම් මේකේ සමානකමක් තියෙනවා. බණ අහනකොට ටිකක් ටිකක් තේරෙනවා. නමුත් භාවනාවේදී ඒ ස්පර්ශන් හරියට පමණ දැන පාවිච්චි කිරීම නැත්නම් හික්මීම පුද්ගලයන් පුද්ගලයට වෙනස්. පුද්ගලිකී වුණත් භාවනා කරන්න කරන්න වෙනස්. ඊට පස්සේ අපි පහුගිය දවස් තුනම ගත්තේ මේ කැබලිකර ආහාර ගන්න ආහාර සහ ස්පර්ශ ආහාර ගැනීමේ සටනේ සනාතන සටනක් මේකේ තියෙන්නේ. ඒක කරනකොට අපිට පහළ වෙන්නේ චේතනා. අපිට අවශ්‍ය කරන අභිමතාර්ථ අදිෂ්ඨාන චේතනා බැලුවොත් හැම කෙනාම එතන එක මගේ පුනික අයිතිවාසිකමක්. මට අවශ්‍ය කරනා වූ ආහාර පිළිබඳ චේතනා පාල කිරීම මට අවශ්‍ය කරනා වූ ස්පර්ශ බැලිය යුතු රූප ශබ්ද ගන්ධ රස වගේ දේවල් පිළිබඳව ඒ චේතනා කාටවත් කවුරුත් ඇඟිලි ගහන එක මගේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගැසීමක්. ඒ නිසා කවුරක්වත් කැමති නෑ. තමන්ගේ මනෝ සංචේතන කවුරු හරි දැනගන්නවටවත් මේ වසංගිල්ල නිසා තමන්ටත් දන්නේ නෑ. තමනුත් දන්නේ මම මේ වැඩ කරන්නේ මොන චේතනාව දිගේද යන්නේ කියලා. නිසා ගොඩාක්කල් මේ මනස ඇසුරු කරන්න වෙනවා. මේ ක්‍රියාකාරකම් දිහා කරන්න වෙනවා. මේ මම මෙහෙවිලා තියෙන්නේ මම තල්ලු වෙලා තියෙන්නේ මට මේ වේගය ලැබිලා තියෙන්නේ මොන චේතනාවෙන්ද කියන එක Tamanටම දැනගන්න පුළුවන් වෙන ක්‍රමයක් තිබුණට එකක් දැනගන්න ඕනෙකමක් නැහැ. දෙක තව කෙනෙක් දැනගත්තොත් තමන්ගේ පෞරුෂත්වයට පෞද්ගලිකත්වයට හානි වෙන නිසා අනුන්ගෙන් අපි එක වසාලනවා. අන්තිමට ඒක තමන්ටම කණ්ඩ වෙනවා. තමන්ටත් තමන්ගෙන් වසාලනවා. ඒ නිසා මේ චේතනාවල් අපි මේ ඔක්කොම මැරෙනකන් ජීවත් වෙන්නේ චේතනාව පිටිපස්ස. ඒ චේතනාවම තමයි කාබාසිනිය කරන බව නැත්තම් තමන් තමන්ට පිළිකාවක් වෙන බව විස්තර කරලා දෙනකොට එතනදී මේ සාමාන්‍ය අපි දන්න කෙලෙස් ටිකක් අවශ්‍යයි. ඊට පස්සේ අනුසය වශයෙන් තියෙන කෙලෙස් අපිට නොපෙනී අපහරහ ක්‍රියාත්මක වෙන කෙලෙස් පිළිබඳ මාතෘකාව අනිවාර්යයෙන්ම ඉස්මතු වෙන්න වෙනවා. ඒවට අපි වංචනික ධර්ම කියලා කියනවා. ෂට ධර්ම, මායාවී ධර්ම කියලා. ඒ නිසා අපි ක්‍රියාත්මක කරනකොට අපි අවිද්‍යාව හරහා අපේ තියෙන මේ තෘෂ්ණාව නැත්නම් කෑදරකම හරහා කොච්චරක් මේ ෂට ගති, මායාවී ගති, ඡප්පල ගති අපෙන් ක්‍රියාත්මක වෙනවද කියලා පේන එකම ආදාශය තමයි ආර්යයන් වහන්සේ. ආර්යයන් වහන්සේලා ඉන්න ලෝකේ ඔය කවුරු මොන විදියෙන් කරත් ඒ උත්තරමන් වහන්සේලාට මේක පේනවා. මේ මිනිසයා මේ කේල් ගහ ගන්න දෙයන්න දැන් පොල් ගහ ගන්න දෙයන්නේ කියලා. නමුත් ඒ පුද්ගලයා දන්නේ නැතුව ආර්යයන් වහන්සේ කොච්චර දැනගත්තත් මේ පුද්ගලයා සෝ වෙන්නේ නැහැ. මේ පුද්ගලයාට මේක පෙන්වන්න ඕන. පෙන්වන්නට අමාරුයි. දකින්න ඕනේ නැති නිසා. ඒකේ මේ දකින පේනකොට වසංගන නිසා ඉතින් එයාට විශාල සද්ධාාවක් අවශ්‍ය වෙනවා. විශාල සීලයක් සීල අන්තිම කෙලවරට බහිඳ වෙනවා. මේ මොන චේතනාවෙන්ද මම මේ වැඩ කරන්න කියලා දැනගන්න. ඒ වගේම පුදුමාකාර සතියක් ඒ අද අපි ප්‍රශ්න සාකච්ඡාවේ දැනගත්ත විදිහට එසේ මෙසේ සතියක් තිබිලා බෑ. මේ මම මේ වැඩේට මෙහෙවිලා තල්ලුව එන්නේ වේගයේ එන්නේ චේතනාවෙ එන්නේ කොහෙන්ද කියලා දැනගන්න එක අල්ලගන්න ඒ මොකද ඒ වැඩේ සිද්ධ වෙලා ස්පර්ශයට එනකොට චේතනාව වැඩ කළ ඉවරයි. බුදුජානනාංශ උපමාවකට දෙන්නේ ගිනි වලකට ගිනි අඟුරු වලකට දුර්වලෙක් බලවත් පුරුෂෝ දෙන්නේ ඇදගෙන යන වගේ මේ චේතනාව අපිට ඒකාන්තයෙන් තණ්හාවට ඒකාන්තයෙන් අවිද්‍යාවට ඇදගෙන යනවා. ඒ නිසා මේ ස්වභාවික චේතනාවල් හැම එකක්ම අවිද්‍යාවෙන් සහ තණ්හාවෙන් පෙරිලා, පෙඟිලා, කලවම් වෙලා තියෙන්නේ. ඉතින් එයා හිතන මේ චේතනා හරියට ජයග්‍රහණයක් කියලා. චේතනාව හරියට ලකෝ දිනුවක් දිනාගත්තා. සියලු දිනාගෙම මට සුභාසින්සන ලැබිලා කියලා. නමුත් ලැබෙන ඵලය මොකක්ද අන්තිමට? මේ අවිද්‍යාව තණ්හා දෙක. ඒ නිසා ඒක අවිද්‍යාව තණ්හා දෙකට යනකොට පමා වැඩි මේ චේතනා මට්ටමේම අල්ල ගන්න පුළුවන් නම් ඒක පුංචි දයග්‍රහණයක් නෙවෙයි ඒකට හේතුව මොකද අල්ලගත්ත දක්ෂයාගේ දේ කොපි කරලා අපිට මේක ඉගෙන ගන්න බෑ එයාගේ ණයට ඊළඟට කරන්නත් බෑ තමන්ම මේක දැනගන්න ඕනේ දැනගත්තේ නැත්නම් දැන හෝ නොදැන මේ පිටින් පේන කායික වාචසික ක්‍රියා නෙවෙයි යටින් තියෙන මේ මනසේ චේතනා ටික අනිවාර්යයෙන්ම යොමු වෙලා තියෙන්නේ ඒ තණ්හා මාන දිට්ඨි වලට එහෙම නැත්නම් මේ කෑදරකමට සහ අවිද්‍යාවට ඉතින් ඒ නිසා ඒක කපාගෙන යනවා කියන එකට මේ චේතනාවලුත් නුහරට හිටලා තියෙනවා. චේතනාවලුත් අරියාදුර හිටලා තියෙනවා. අපි මේ මතු කරන්න හදන විඥානයේ එකම කෘත්‍යය තමයි මේ ක්‍රියාවලිය මායාකාරයක් විදිහට වහලා මැජික් කාර්යයක් විදිහට මේක ලස්සන පැත්තට හරවලා දෙන එක. මායාකාරයේ කතරමං හන්දියක නැති දෙයක් ඇති විදිහට මම අපාල මිනිස්සුන්ගේ සල්ලි කඩා ගන්න. ඒ වෙලේ තමයි විඥානය කරන්නේ මේ තරම් දුක් දෙන චේතනාව හොඳ දෙයක් වශයෙන් පෙන්නලා විඥා ඒ චේතනාව හරහා තමන්ට කරගන්න ඕනේ බලල්ලතින් කරගන්න ඕනේ වැඩ බලුලවක් ඔස්සට බෑවීම චේතනාහරක් කෙරෙනවා චේතනාව කියලා කියන්නේ විඥානේ නැත්නම් හිතේ චෛතසිකයක් දරුවෙක් ඒ දරුවා යොදවලා ඒ විඥාණයට අවශ්‍ය කෘත්‍ය සම්පාදනය කර ගන්නවා ඒක නිසා කවි වේලාවක හරි අපි හිත විඥාණයට අවශ්‍ය චේතනා නොදී නැත්නම් විඥාණයට චේතනා කියන පොහොර නොදී නැත්නම් විඥාණයට මේ චේතනා කියන ආහාර නොදී විඥාණය කොට කරන් හදනකොට අපේ ඇඟම සහලවනවා අපේ ඇඟම හීන් දාඩි දානවා. අපේ ඇඟේ හිතා ගන්න බැරි විදිහට කම්පන චංචල කූඹි දුවනවා වැස්ස වහිනා වගේ තේනම් බය හිතෙනවා. নানা ප්‍රකාර දේවල් වෙනවා. ඉතින් එතකොටම යෝගාවචරයා මේ බණ අහලා ලැහැත්තිලා හිටියේ නැත්තම් මේ භාවනා විදිහට යamak කියලා දකින්නේ. එයාට හිතනවා මේ මොකක් හරි භූත දෝෂයක් ඇවිල්ලා එහෙම නැත්නම් මානසික රෝගයක් ඇවිල්ලා නැත්නම් කායික රෝගයක් ඇවිල්ලයි කියලා ඒ විඥානයාගේ මේ කරන මායාව මේ කරන දේ ඇත්තටම බුද්ධ බුද්ධෝත්පාද කාලයක් නොවි කවුරු උත්සාහ කරත් අල්ලන්න බෑ. බුද්ධෝත්පාද කාලයක් නොවි කවුරු උත්සාහ කරත් මේ භාවනා ක්‍රමය මේ විඥානයේ විසින් අපිව බය කරන හැටි, අපිව අසරණ කරන හැටි, අනාථ කරන හැටි, ඒකාකාරී කරන හැටි, නීරස කරන හැටි බලනකොට ඇත්තටම අසරණයි. ඒ නිසා සුකෝ බුද්ධානං උපාදෝ කියලා කියනවා නිවැරදි ලෝකෙක බුදු කෙනෙක් පහළ වෙලා කියනවා ඔය යන ගමනේදී දැන හෝ නොදැන අපි මේ ආහාර ලබලා දීලා විඥාණයට විඥානේ පෝෂණය කරනවා නමුත් ඒ විඥාණය Tamange සුභසිද්ධිය සඳහා නෙවෙයි ඒක නිසා සාමාන්‍ය උපමා කතා එහෙම නැත්නම් බුදුජානනාති වෙච්ච කාලේ වෙච්ච උපමා කතාවක් ගත්තොත් ඒ ඉන්න කාලේ බුදුජානසේ ඉන්න කාලේ සිටුවරයෙක් ඉඳලා තිනවා ඒ සිටුවරයා මසුරු සිටුවරයෙක් ඒ පුද්ගලයා මේ රජුරන්ගෙන් සිටුතනතුර ලැබුණ විශාල ධන සම්භාරයක් තියෙනවා එයාට නිසි කල්ට එයාගේ අඹුවට බබෙක් හම්බුණා කොල්ලෙක් ඉතින් මට හරිම සතුටුයි තමන්ගේ බූදලි ගෙනියන පුතෙක් ඉන්නවයි කියලා ඒකට මූලධන කියලා නමක් දාලා ඒ දරුවට පුළුවන් තරම් කියලා දුන්නා එකතු කිරීම සහ වැඩි කිරීම පමණක් බෙදීම සහ අඩු කිරීම කියලා දුන්නේ නැහැ. තම ළඟ තියෙන වස්තු වැඩි කරන හැටි කියලා දුන්නා. එකතු කරන හැටි කියලා දුන්නා. කාටක දීමක් හෝ අඩු කිරීමක් දන්නේ නැහැ. ඉතින් හැමදාම සෙනක මැද තියලා එයා ගෙදෙට්ට වෙන වැදගත් නාය ළඟ නෑය ළඟ ඉඳලා එයාට කියලා දෙනවලු බලපම් පුතේ මී මැස්සෙක් උදේ ඉඳලා හැන්ද වෙනකන් හම්බ කරනවා. ওই පුංචි සතා වුණාට ටික දවසක් කනට වද හත බැඳලා මේ එකතු වුණාට පස්සේ පුදුමාකාර වස්තුවක් නැතිනගේ වැඩේම හම්බ කරනවානේ. ඔබ බලපන් මේ වේයෙක් තියා උගේ ඔලු ගෙඩිය තරම් පුංචි පස්කණ්ඩක් කරගෙන ඇවිල්ලා අන්තිමට ඇතේකට කඩන්න බැරි වෙන විදියට මේ උඹහක් බඳිනවානේ. ඒක නිසා මේ මීක් මේ මීමැසෙ දිහා බලලා වේයෙක් දිහා බලලා පුළුවන් තරමක හම්බ කරපන් හම්බ කෙරුවොත් මේ හද අදහත බැඳපු වදයක් වගේ ලොකු උඹහක් වගේ උඹට යමක් ඉතුරු වෙනවා. හැබැයි මේක වියදම් කරන්න එපා. අඩු ගානේ අඳුන් තෙල් ඇහි ගන්න හදන එක වුණත් බලන්නේ කියනවා කුරුළු පිහට්ටෙන් අරන ගෑවත් ටික දවසක් යනකොට ඉවර වෙනවා. ඒක පාවිච්චි කරන්න එපා. එකතු කරපන්, වැඩි කරපන්. බෙදීමයි අඩු කිරීමයි නැතුව මේ ගණන් ශාස්ත්‍රය ඉගෙනුවේ භාගයයි. ගණන් ශාස්ත්‍ර පැත්තෙන් බැලුවොත්. ඉතින් මේ දරුවත් බොහොම දෙමාපියන්ට කීකරුව ඉස්කෝලේ යන්න ඕන කමක් නැහැ නේ. තාත්තා කියන පාඩමේ කිනුන හැදුනා. හදිස්සියෙන් වගේ මේ සිටුවරයා මැරලා ගියා. ඒ ගේ ඉස්සරහින් නිතරම පුත්‍රජානංශ පිණ්ඩපාති වන්න කද්දාකත් බත්සරලුවක්වත් පුදු කරන්නලා නැහැ. බත්තක්වත් දීලා නැහැ. ඒ කියන්නේ දෙන්න එපා එකතු කරපන් කියලා. ඉතින් අර කෝකකම නිසා ඒ සට මේ මසුරු ගතිය නිසා මෙයා ගිහිල්ලා බාහිර නුවර නැත්නම් නුවරෙන් පිට තාපෙන් පිට ඡණ්ඩාල ගමක නැත්නම් අපේ පැත්තේ කියන්නේ රොඩි ගමක් කියලා හිතන. එහෙම අනුන්ට බැලමේවරකම් කරලා ඉන්න රොඩි පවුලක රොඩි ගමක අම්මා කෙනෙක් බඩේ කුස පිළිඳ ගත්තා. එදී කොහොමඩක්වත් මේ මිනිස්සු කාට හරි බැලමේකම් කරලා අතපාලා තමයි ජීවත් වෙන්නේ. <coughs> මෙතන පවුල් 500ක් හිටියලු. මේ දරුවා කුස පිළිඳ ගත්ත දවසේ ඉඳලා මුළු රොඩි තනුවරේටම රසාව නැතුව ගියාලු. හිඟමන ලැබෙන්නේ නැතිලු. ඉතින් මිනිස්සු බැලුවල මේ මෙච්චර රටේ දුර්භික්ෂක් නෑ. නමුත් අපි යනකොට අපිට හිඟමනක්වත් හම්බ වෙන්නේ ඊට පස්සේ මේ නායකට චෝදනා කරාලු. මොකක් හරි මේකේ අබැග්යක් තියෙනවා නැත්නම් ඉස්සර අපිට හිඟමන් තිබුණා දැන් හිඟමන් නැහැ කියලා. ඊට පස්සේ නායකයාට නස්සත්‍රේ දන්නෙත් නෑ මොකුත් නෑ ඊට පස්සේ කවලු එහෙනම් අපි 250 250 වෙන් වෙලා බලමු වෙන් වෙච්ච ගමන් මේ බඩදරුවම්ම ඉන්න පැත්තට හිඟමන්නේ වෙන් වෙලා කටයුතු කරන කට්ටිය හිඟමන් ලැබෙන්න පටන් ගත්තා ඒතර දැනගත්තලු මේ පැත්තට තමයි අවාසනාව තියෙන්නේ. ඊටසේ දේශේපණත් ආය දෙකට බෙදුණා. බෙදල බෙදල බෙදල යනකොට අම්මා කොට වුණා. දැන් සියලු දෙනා මූණට ගල ගන්න පටන් ගත්තා. මේ උඹේ කාලකන්ණි කම නිසා තමයි අපේ හනුවරේටම හිඟමනක්වත් නැති උනේ කියලා. ඉතින් ඇත්තටම අම්මගේ බඩදරු මෝරන වෙලාවේ, දරු බඩ මෝරන වෙලාවේ අනු අනු තෙනහත අනුකම්පාවන්ලාගේ සියලුම ඒ සනුවරෙම කොන් වුණා. ඉතින් මොන කරන්නේ දැන් ඉතින්? කොහොමදත් හිඟා කකා ජීවත් වෙන්නේ. මේ අම්මගේ කාලකන්නිකමට යන තැනක හිඟමනක් හම්බ වෙන්නේ. ගිය ගමන් බඩින. එළවලු. ඉතින් කොහොමද කියලා වදලා බලනකොට අනේ ඇස් දෙක තියෙන්න ඕන දැන ඇස් දෙක දරුවගේ නැහැ. කන් දෙක තියෙන්න ඕන කන් දෙකක් නැහැ. නහයක් නැහැ. මහ විරූප දරුවෙක්. ඉතින් උණහපුලුවට උගේ දරුවා වුණත් ලොකුයි කියනනේ හදා වැඩගත්තු කොල්ලෙක්. මේක ඇවිදින කොටත් කරගහන. ඉතින් අම්මා කරන දේ පුළුවන් තාලෙට මම හදලා යන්තම් කරගහගෙන ඇවිදින්න පුළුවන් වෙනවට කිව්වලු. පුතේ උඹ නිසා විඳපු දුක් මෙච්චරයි කියලා නෑ. අපි දෙන එකට හිටියයි කියලා ඉතින් වැඩකුත් නෑ උඹත් හිඟා කපන් මාත් හිඟා කන්නේ මේ පොල් කට්ටක් අරන් ගිහලා අනේ හාමිනේ අනේ අප්පුහාමි කියලා කියකට වයන කපන්. වෙන්නේ ඉතින් කරන්න දෙයක් නෑ මට දෙන්න දෙයක් නෑ කියලා. අර දරුවෝ ඉතින් මේ දරුවා හිඟමන් හොයන්න දන්නේ නෑ. මිත්තාම විරූපයි. දකින්නකොට මිනිස්සු මුස්පෙන්තු කියලා ගහලා එළවනවා. දවසක් මේ මනුස්සයාට ගියාත්ම හිටපු සිටුමැතුරේ ඉන්න පාරේ හිඟපනේ ගිහිල්ලා තියෙනවා. එයා දන්නේ මේ අතුරු නුවරට ගිහිල්ලා දැන් ගියාත්ම හිටපු ආනන්ද සිටුවරේ කියලා නම ප්‍රසිද්ධ වෙච්ච ආනන්ද සිටුමාලිගාව තියෙන පාරේ පිට මේ හිඟමනේ යනවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ එහා පැත්තෙන් ආනන්ද හමුසොත් එක්ක බුදුහාමතේ හිඟමනේ යනවා. පිටු සිඟා පඩිනවා. දැන් හිඟන්නු දෙන්නේ දෙපැත්තෙන් එනවා. බුදුහාමර මේ පැත්තේ පිටිසු ගායනවා. අර දරුවා ඒ පැත්තේ පිටිසු ගායනකොට ඒ දරුවා ඉස්සර වෙලා ආනන්ද සිටුමාලිගාවේ කාවල් කාමරේ ගාවට ආවා. අනේ මහත්තයෝ කන්න මොනවාද කියලා. ඒතකොට කාවල්කාරයා දැක්කා. දැන් ඉන්නේ සිටුවරයා යාගේ පුතා. එයා මූලධන සිටුවරයා එයා කාවල් කාමර පරීක්ෂා කරන වෙලාවේ සිටුමාලිගෙන් ඉඳලා එයා කාවල් කාමරේට එනවා. මේ පැත්තේ හිඟට දරුවෙක් ඉතාම කැත. ඉතාම අවාසනාවන්ත විදියට කාවල් කාමරේට එනකොට දැන් මේ කාවල්කාරය දැනගත්ත මුරකාරය දැනගත්ත මේක දැක්කොත් සිටුවරමට ගහනවා කියලා දෙකක් දීපුවාම ළමයා වැදගෙන යනවා කානුවකට. ඉතින් හිඟාගෙන යන්නේ මේ උදේ පාන්දර කවදාකවත් නැතුව සර්වචන්නාංශේ ඊටිපස්සෙන් එන ආනන්ද හැමතුරුදියා හැරලා බැලුවා. ඒක පුදුමනස කලාතුරකින් කරන දෙයක්. ආනන්ද හැමතුරු විජාට ගිහිල්ලා අහලා තිනවා. අවසරයි ස්වාමීන් වහන්සේ මොනවද කෙරෙන්න ඕනද කියලා. ඊට පස්සේ පින්වලවරු කානුවට බලවත් පාරක් වැදිලා වැටිච්ච දරුවා දිහා. ආනන්ද හැමතුරු හරියට දරුවා ගොඩ ගන්න වගේ එතින්ට යනකොට පින්නපාත බෙදන්න ඉන්න මිනිස්සු ඇවිල්ලා දරුවා ගොඩ ගත්තා. දැන් බුදුරජාණන්සේ පින්නපාත යනකොට මෙහෙම විලෝපනයක් කරපු නිසා එතෙන්ට මිත්‍යා දෘෂ්ටිකෝ ධම්මා දෘෂ්ටිකෝ ඔක්කොම මෙතෙන්ට ලං වෙලා තියෙනවා. දැන් මේ කාවල් කාමරේට මුරගෙට එහෙන් මූලධන සිටුවර එනවා මූලකාරයා මෙයාට ගහලා වැටිලා මෙයා ගොඩ ගත්තා ආනන්ද හැමතුරුත් එතන බුදුරජාණන්සේත් එතන සිනග රැස් වුණා. අසුනා පස්සේ බුදුරජාණන්සේ කියලා තියෙනවා මේ මූලධන සිටුවරට එන්න කියන්නේ කියලා. මූලධන සිටුවර කවදාකවත් බුදුහාමුදුරු දැකලත් නැහැ, පින්නපාතේ බෙදලත් නැහැ. එයාට තේරෙන්නේ මේ මම මේ සභාවකට කැඳවන්න මේ ලොක්ක කවුද කියලා. ආට පස්සේ වල මේ ළමයා අඳුරනවාද කියලා ඇහුවා. ඉතින් මේ මූලධන සිටුවරල කිසිම සම්බන්ධයක් නැතිවට නිමන්න මොකද්ද මේ මම දන්නෙත් නැහැ මේ මගේ වැඩ එයාගේ මුරගාල තමයි ගහලා තියෙන්නේ. ආයිබ දන්නේ නැහැ. කොහොම මම අඳුරන්නෙත් නැවෙන් දන්නෙත් නැහැ. ඒක බුදුරජාණන්සේලු මං අඳුන්න දුන්නොත් පිළිගන්න කැමතිද කියලා. ඒකවල මේ අදාළ නැහැ මේ සෙනඟක් ඉස්සරහට මම මේ මගේ ගේ ඉස්සරහ ඉන්න මනස ගෙන්නලා මගේ හරස් ප්‍රශ්න අහන්න මට කිසිම අදාළකමක් නැහැ කියලා. ඊට පස්සේ බුදුරජාණන්සේලු මේ මේ මැරිච්ච තාත්තා. යා මැරිච්ච තාත්තා පිළිගන්න කැමතිද කියලා. ඉතින් මූලධන සිරුරට එන්න එන්න එන්න ඔළුව අවුල් වෙනවා. මේ කොහෙද යන බුදුහාමුදුර කෙනෙක් ඇවිල්ලා මේ සෙනඟක් ඉස්සරහ තියාගෙන මේ පෙන්ලා දෙන්න හදනවා මේ Tamange වැඩකාරයෙක්ගෙන් ගුටි කාලා මේ කාණුවේ වැටලා ඉන්නේ තාත්තා කියලා. මොනදන්න සිටියට පිළිගන්න කැමති නැහැ. ඒතර බුදුරජාණන් වහන්සේ මතක් කළා කියනවා මම ඔබට පිළිගන්නලා දුන්නොත් ඒත්තු කරලා දුන්නොත් මේ තාත්තයි කියලා. මොනදන්න සිටියට දුටුමැතිම ප්‍රතික්ෂේප කරා මට අදාළ නැහැ මේකට කියලා. බුදුරජාණන්සේ අදිෂ්ඨානයක් කරා මේ දරුවට ජාති ස්මෘති ඥානෙ පහළ වෙනවා. පහළ වෙච්ච ගමන් මේ දරුවට තෙදක් ඇවිල්ලා පුතා කියලා කතා කරනවා මේ මුල්දැන සිටවල. ඒක නිකන් පුතේ මම මැරෙන වෙලාවේ මමට උඹට 84000ක් ධර්ම ධනය වලලපු තැන කියලා මැරෙන්න බැරි වුණා. ඒක නිසා මේ මට මිනිස්සෙක් දීපන් මම පෙන්නම් නිදන් හතර වල්ලා තියෙන තැන කිව්වට පස්සේ මූලධන සිටුරට දෙලෝ රත් වුණා. මොකද එයාට සිටු තනතුර දුන්නට එයා දස්තු අහංගපදන දැනගෙන නැහැ. තාත්තා කියලා නෙමෙයි මැරුණේ. ඊට පස්සේ කාවල්කාරයෙක් දුන්නාට පස්සේ මේ කාවල් කාමරේ යටම හතර චිවමඳුරු ඒ කියන්නේ හතර පැත්තකින් එන කාවල් හතර තුල යට බම්බයක් බම්බයක් විතර යට විශාල ධන හතරක් නිදන් තිබිලා ගොඩගත්තා. එimhe අමුතුම චිත්‍රයක් දැන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආයෙ සභාව කැඳවලා කියනවා දැන්ම පිළිගන්නවද? ඔබට චිත්‍ර තනතුර හම්බුණාට ඔබ සිටු තන සිටුවරට අවශ්‍ය කරන ධනෙ දැනගෙන නෙවෙයි හම්බුනේ પરම්පරාවට. තාත්තත් මැරුණේ කියලා දීලා නෙවෙයි. දැන් මේ ධනෙ පින්නපු නිසා දැන් පිළිගන්නවද මේ උඹේම තාත්තයි කියලා? එන්න පිළි නොගින්න බෑ. මොකද මේ දරුවා තමයි පෙන්න්නේ. නමුත් මේ දරුවා දැන් හිඟායවිලා තමන්ගේම කාවල්කාරකෙන් ගුටි කාලා කාණුවෙන් ගොඩගත්ත දරුවා. එතකොට මේ මූලධන සිටුවරයා තේරුම් ගන්න අපි මේ හම්බ කරාට අන්තිම මොහොතේ ඔන්න ඔය වගේ තැනකට තමයිපත් වෙන්නේ කියලා බුදුචාන් වහන්සේ ඉදිරිපිට වැටිලා ස්වාමීන් වහන්සේ මම බුදුන් සරණ ගිය, දහම් සරණ ගිය, සංඝ සරණ ගිය උපාසකෙකුට ධර්මසීයක් වා කියලා අර සෙනඟ ඉස්සරහා පිළිගත්තට පස්සේ බුදුරජාණන් වහන්සේ ඒ ඒ සිටුවරට පුතාමත්ති ධනම්මත්ති इति බාලෝ විහඤ්ඤති අත්තායි අත්නෝ නත්ති කුතෝ පුත්තෝ කුතෝ ධන මේ අන්ධ බාල ජනතාව මට දරුවෝ ඉන්නවය මට වස්තුවෝ ඉන්නවය කියලා පුදුමාකාර දුක් වළඳනවා බණක් භාවනා කරන පන්සලකට යන්න වෙලාවක්වත් නැහැ. පුතා මැත්ටි මට දරුවෝ ඇත්තේය. ධනම් මැත්ටි මට දස්තු රම්බ කරන්න තියෙනවා කියලා මහන්සි වෙනවා. නමුත් Tamanට Tamanවත් නැති එකේ මොන දරුවෝද මොන වස්තුවද කියලා බුදුජානනාචාර්යගේ චිත්‍රපටියක් හඟපාලා අවශ්‍ය තේමාව එතෙන්ට આવු ප්‍රේක්ෂකයන්ට පෙන්නනකොට පෙන්නනා වගේ කතා කරනකොට මූලධන සිටුවරට ඇතිවෙච්ච ඥානයත් පින්නපාති බෙදන්ට ආපු මිනිස්සුන්ට ඇතිවෙච්ච ඥානයත් නිසා බොහෝ දෙනෙකුට මේ ජවනිකාව හරහා අර්ථයේ ධර්මයේ තීරුම් අරගෙන වැඩි පිටිටකට සෝවාන් මාර්ග ඥානය ලබා ගැනීමට හේතුණා කියන එක ධම්මපද කතාවේ තියෙනවා. ඒත් මතක තියානින්න මරිච් ආනන්ද සිටුවරයට මන්දබුද්ධික උපතල තියෙන ගියාත්මෙත් බුදුන් දැක්කා. මේ ආත්මෙත් බුදුන් දැක්කා. බණක් ඇහුනෙත් නැහැ, තේරුනෙත් නැහැ. මාසුරුකම නිසා. ඒකින් ඒ කතාව කියලා ඒ අටුවාචාන් වංශලා පෙන්නනවා. අපි මේ විඥාණයට පොහොර දීලා මේක මමය, මේක මගේය, මේක මගේ ආත්මය නැත්නම් අපි කියව අපේ හිතට අපි හිතුවන අපේ නිකරන්න හදාන්නේ. මම හිතට ඕන දේ නිකරලා පෙන්වන්න හදාන්නේ. අන්තිමට මරණ මොහොත වෙනකොට හිතවත් Tamanට නෑ Tamanගේ මේ තියෙන වස්තුව Tamanගේ දරුවට පෙන්ලා දෙන්න තරම්වත් සීබුද්ධියක් එන්නේ නෑ. ඉතින් මෙහෙම හම්බ කරන දේවලින් මේ ජීවිතේත් අපිට ක්ෂණ සම්පත්තිය නැති වෙනවා. මත්තට හැබෙන ජීවත්වලත් අපි කරකොලතරිය වගේ කොහේයිද කියන්න බෑ. ඒක නිසා මේ මේ හිත කියන දේ නික කයන්නේ අපි මේ දේ මේ හිත මේ විඥාණය අපේ සුභසිද්ධියද කරන්නේ නැත්නම් අපි අනතුරුදී අපව අතහැරලා යන කාලකන්ණී ආඩුවෙද්ද කියන එක සීගෙන පිළිගන්න කැමති නැහැ. ඔක්කොමලා හිතාන ඉන්නේ මේ මගේ හිත මේ කවන හිත, පවන හිත, නාවන හිත, බුද්ධි කරවන හිත මේ සියලු දේ කරන එක අවශ්‍ය දේ කරගන්න වුණොත් අපි හිතනවා සිතැඟි ඉෂ්ට වුණා කියලා. අපිට ඕන දේ ඉෂ්ට වුණා කියලා. ඒකේ කාන්තේම අපි අසරණ කරලා හපලා විසි කරපු උද්දෙන්ඩක් වාගේ පැත්තකට දාන නිසා මේ විඥාණය කොහොමද වැඩ කරන්නේ කියන එක මරණ මොහොතේදී හෝ ලෙඩ වුණාට පස්සේ හෝ වයසට ගියාට පස්සේ කරන්න බෑ. ඒක තීරුම් ගන්නට කයන පසනා කරනකොට කරන්නත් බෑ. අපි මේ ආනපාන කරනකොට අපි හිතමු නැත්තම් මේ සක්මන් කරනකොට සතිය පිනනකොට විඥානය කරන මොකද මේ තාම අපි විඥානයේ සහයෝගය ඉල්ලගෙන මේ කරන්නේ. ඒ හරහා යම් වෙලාවක ස්පර්ශය අල්ලගත්තට පස්සේ මේ ස්පර්ශාරස හොයන්නේ මේ මගේ හිත දඬන්නේ. ඒක තීරුම් ගත්තට පස්සේ තමයි අපි මෙතෙක් කල් සාකච්ඡා කරුවේ මනෝ සංචේතන ආහාර නැත්නම් මේ චේතනා වැඩ කරන හැටි, සංස්කාර වැඩ කරන හැටි, සිතැඟි වැඩ කරන හැටි අල්ලගත්තට පස්සේ විතරයි විඥාණය මොන මොන ෂට උපක්‍රම දාලා මේ එක එක මේ අපේ තියෙන පංචස්කන්ධ පාවිච්චි කරමින් එයා බලය තහවුරු කරගන්න හැටි හැම තැනකදීම ඒ මැජික් එක වෙන්නලා මේ සල්ලි කඩා ගන්නවා වගේ කරන මේ මායාව දැක ගන්නවයි කියන එක බුදුරජාණන් වහන්සේ වගේ ශ්‍රේෂ්ඨ හිතකින් හිතලා කරන මිසක් කිනකොට හිතන්නවත් බෑ මගේ හිතට පුළුවන් වේද මගේ හිත අඳුනා ගන්න කියලා. මේකට උපමාවක් දෙනවා අටුවාචාරින් වහන්සේලා මේ දික් කරපු ඇඟිල්ලේ අග තියෙන ඇඟිලි පිටරේ ඒ ඇඟිල්ලේ ඇඟිලි පිටරෙන් අල්ලන්න බෑ. ඒක අල්ලන්න වෙන ඇඟිලි පිටරක් තියෙනවා. ඇඟිලි පිටරේ ඇඟිලි පිටරෙන් අල්ලන්න බෑ. එහෙම නැත්නම් දර්ශන විද්‍යාවේ පෙන්නනවා අපිට ලෝකයේ පේන ඇස් දෙක තියෙනවා. ඇස් දෙකෙන් තමයි ඔක්කොම පේන්නේ. කවදාකවත් ඇස් දෙකට ඇස් දෙක පේන්නේ නැහැ. හැබැයි අපි ඇස් දෙකෙන් කියන දේ පිළිගන්නවා. ඇස් දෙකෙන් තමයි මේ තේරම දකින්නේ. ඒක කවදාකවත් ඇස් දෙකට ඇස් දෙක දකින්න බෑ. ඊට පස්සේ කියනවා අපි දියමන්ති වලින් හදපු කඩුවක් අරගන්නේ කියලා. ඒ දියමන්ති වලින් හදපු කඩුවේ ධාරේ ඒ කඩුවෙන් කපන්න බෑ. දීමන්ති තමයි දක්ෂම හයියම ශක්තිමත්ම දේ. එහෙනම් දීමන්ති කඩුවෙන් දීමන්ති කඩුවේ ධාරය කපන්න බෑ. ඒ නිසා විඥානේ කපන්න බෑ. ඒ නිසා අපි විඥානේ කොටු කරන්න හැදුවට ඒ විඥානේ අල්ලන්න බෑ මොන જાතියකින්වත් ඒක හරියට මගේ ඇස් දෙක මගේ ඇස් දෙකෙන් බලන්න හදනවා වගේ. එහෙම නැත්නම් මේ ඇඟිලි විතරේ ඒ ඇඟිලි විතරේම අල්ලන්න හදනවා වගේ. ඒක නිසා මේ අපිට දීලා තියෙන ලනුව නැත්නම් අපිට දීලා තියෙන මේ මහා ප්‍රහෙලිකාව බුදුරජාණන් වහන්සේ අල්ලන්න හදන්නේ ඒකේ ඔක්කොම කුලී හේවායෝ ටික ඔක්කොම අල්ලලා හොරමුලක් අල්ලනවා. අපි හිතනද මාෆියා සංවිධානයක් තියෙනවා. ඒ මාෆියා සංවිධානයේ නායකයා කවම කවදාකවත් ඒ සංවිධානයේ ඉන්න සමාජිකයන්ට පේන්න බෑ. පේන්නේ නැහැ. ජේම්ස් බොන්ඩ් පික්චර් බලපු කෙනෙක් නම් දැකලා ඇති. නායකයා පෙන්වන්නේ නැහැ කවදාකවත්. හැබැයි අතිශයින් බලධාරී එයා ඉස්සරහා ඉන්නවා ඉතාමත්ම බලවත් අධ්‍යක්ෂක මණ්ඩලයේ. ඒ කියන දේ අධ්‍යක්ෂ මණ්ඩලය කරන්න ඕන කෙරුවේ නැත්නම් බොත්තුමත් අදකල පමණින් ඒ අධ්‍යක්ෂකවරයෙක් එතන මැරලා වැටෙනවා. එහෙම අධ්‍යක්ෂක මණ්ඩලයක් ඕන දෙයක් බලපෑම් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒගොල්ලන් තියෙන එක ක්‍රියාත්මක කරන්න සේවය කරන මණ්ඩලයක්. ඒ සේවය කරන මණ්ඩලයේ වැඩි කරවන්නේ කුලියට ගත්ත මිනිහකේ. නිසා කවදාවත් පොලිසියෙන් ඇල්ලුවට අහුවෙන්නේ එදා කුලියට ගත්ත මිනිහා විතරයි. එහෙම නැත්නම් ඒ මණ්ඩලය අහුවෙන්නේ නැහැ, අධ්‍යක්ෂ මණ්ඩලය අහුවෙන්නේ නැහැ, ලොක් අහුවෙන්නේ නැහැ. ඒ නිසා ඔය මාෆියා සංවිධාන කොහොමඩක්වත් අල්ලන්න බෑ. හොඳටම දන්න මේ ඔක්කොම දෙල්ලන් යන්නේ මාපියා සංවිධාන වලින් කියලා රහස්‍ය සංවිධාන වලින් කියලා අල්ලලා බලනකොට දැන් අපි මේ කාලේ තියෙන ඔය කුඩු බිස්නස් එක එහෙම නැත්නම් ඔය වෙනත් තාම දරුණු ආයුධ වෙලඳාම ඔක්කොම බරපතල සංවිධාන වලින් කරන්නේ ඒක ප්‍රසිද්ධියේ මේ වැඩ කරනවා කවුද කරන්නේ කොහොමද වෙන්නේ මොකෙන්වත් අල්ලන්න බෑ අල්ලන්න පුළුවන් වෙන්නේ එක ගුවන්තොටුපළ ගෙදලා අනුක් ගුවන්තොටුපළට ඒ මද්ද්‍රව්‍ය ගෙනියන කුලී හේවාය විතරයි ඌ අල්ලනවා ඇල්ලුවාට ඌ දන්නේ කවෙන්ද මේ මේ මේ විධානේ ආවේ මේ වැඩේ කරපන් කියලා එයා දන්නේ නැති කෙනෙක් ඇවිල්ලා කියනවා මේ වැඩේ කෙනෙක් උඹට මෙච්චර ගාණක් ගෙවනවා කියලා පුද්ගලයා පේන්න නැහැ. ඉතින් මේ වාගේ කුලී හේවා අය කොච්චර ඇල්ලුවත් එයාට ඕඩර් එක දෙන කෙනා ගොඩ පෙරකොතෝරම දෙන පුද්ගලයා අල්ලන්න බෑ. ඒ නිසා අල්ලන අල්ලන එක මරන්න පටන් අරගත්තට eh, පොලිසියට කිසිම තොරතුරක් ලැබෙන්නේ නැහැ. පොලිසිය කරන්නේ කළ යුත්තේ එහෙම විශාල පිරිසක් අල්ලගෙන හැම කෙනාගෙම කට උත්තරය අරගෙන දැනගන්න මේක රහස් සංවිධානයක්. ඒක නිසා මේ කුලියට එන මනසයා දන්නේ නැහැ. එහෙම නැත්නම් අපේ මේ කය මේ විඥාණයට උන ඔක්කොම අයිතිකාරකම් කර කර හිටියට විඥාණය දැකලවත් නැහැ මේ කය දැකලවත් නැහැ විඥාණය කියන්නේ මොකද්ද කියලා. විඥාණය මෙහෙම දිග පළල මනින්න පුළුවන් එකක් නෙවෙයි. නමුත් මේ කයේ ක්‍රියාකාරකම් ගොඩාක් කල් බලන ඉන්නකොට තේරෙනවා සමහරක් කෙවුවා හිතමතා කරන දේවල් විඥානයේ සහිතව සමහරක් කෙවුවා නොහිතා නොමතා සිද්ධ වෙනවා එතකොට මේ කය දිහා බලන හිටියත් කොච්චරක් මේ විඥාණයෙම ලැබෙන විධාන වලට වැඩ කරනවද කොච්චරක් ස්වයන් සිද්ධ වෙනවද එහෙම නැත්නම් අපි කියනවා අසම්පජානව වෙනවා එහෙම නැත්නම් අනිච්ඡානක පේශින් මාර්ගයෙන් වෙනවද ඉච්ඡානක පේශින් මාර්ගයෙන් වෙනවද කියන එක අපි දන්නේ අපි මේ ශරීරයේ අවුරුදු 120ක් පාවිච්චි කරා. කොයි කොයි කොටස් අවිඥානකද කොයි කොයි විඥානකද කියලා ඒකම බලන්නේ නැති කෙනෙකුට තේරෙන්නේ ඒක බැලුවත් මේ ඔක්කොටම මුල් වෙන්නේ විඥානයේ බව. එහෙම නැත්නම් චේතනාවට අනුවයි පය ඉස්සෙන්නේ කියන එක. චේතනාවක් අනුවයි පය බිම තැබෙන්නේ කියන එක. එහෙම නැත්නම් හැම මේ කයේ කියන කටයුත්තකටම පිටිපස්සේ චේතනාව තියෙන බව එසේ මෙසේ කෙනෙකුට ඇහෙන්නෙත් නෑ ඇහුණට ඒක අත්දැක ගන්නත් බෑ හොඳට සක්මන් කවිලා භාවනා කරනකොට මොකද පරියන්කේදී චේතන අපි ඇති කරන්නේ නැතුව සංසිද්ධ හුස්ම බලන්න ඉබේ වෙන හුස්ම බලන්න සක්මනේදී යනකොට යම් වෙලාවකට යෝගාවචරේකට වම වම තියනකොට වම වාසයෙන් වම තියෙනකොට මෙන්න මේ ටික දැනෙනවා. පොළවේ වදින හැටි තේරෙනවා. දකුණ තියෙනකොට ඒ ටික තේරෙනවන දකුණ පොළවේ වදින හැටි තේරෙනවා. මෙහෙම වම දකුණ වම දකුණ වම දකුණ 10ක් 15ක් 20ක් 30ක් එක දිගට කරගෙන යනකොට යාට තේරෙන්න පටන් ගන්නවා. වම ඉස්සෙන්ද චේතනාව ආවට පස්සේ තමයි වම එසවීම සිද්ධ වෙන්නේ. වම තබන්න චේතනාව ආවට පස්සේ තමයි තැබීමේ චේතනාව සිද්ධ වෙන්නේ. මේ විදිහට හැම කටයුත්තකම කායික කොටසක් තියෙනවා රූප කොටසක් නාම කොටසක් තියෙනවා චේතනා පහළ වෙන්නේ නැත්නම් මොකක්වත් නැහැ ඒක දඬු කඩ වගේ එහෙම හිටිනවා චේතනාවෙන් තමයි මේක සිද්ධ වෙන්නේ ඒ ටික දැනගන්නත් කොච්චරක් සක්මන් කරන්න ඕනේද එතකොට මේ යෝගාවචරයට කරන කරන හැම ක්‍රියාවකම හිතමතා කරන හැම ක්‍රියාවකම ඊටාම ගැඹුරෙන් ඊටාම සමීක්ෂව සමීපව ඊටාම උනන්දේ බලන හිටියොත් පේනවා මේ කිසිම ක්‍රියාවලියක් චේතනාක් නැතුව කෙරෙන්නේ නැහැ. දැන් අපි මේ ඉන්න ශාලාවේ විදුලිය තියෙනවා. ඒ විදුලියට ආලෝකයට දෙන්න පුළුවන්, ෆෑන් වැඩ කරන්න පුළුවන්, මෝටරයක් වැඩ කරන්න පුළුවන්, ෆ්‍රිජ් එකක් වැඩ කරන්න පුළුවන්, උණුසුම් කරණයක් වැඩ කරන්න පුළුවන්. ඔක්කොම විදුලිය නොදෙන තාක්කල් යකඩ ඕලක් විතරයි. විදුලිය දීපු ගමන් බල්බ් එක එළිය දෙනවා. ෆෑන් එක කැරකෙනවා. සීතකරණේ සීතල වෙනවා. උණුසුම් කරන්නේ උණුසුම් වෙනවා. ඒක කවදාකවත් විදුලි ධාරාව ගමන් කරේ නැත්තම් වෙන්නේ නැහැ. ඒ වගේම බල්බ් එකට විදුලිය දීලා සීතල වෙයන් කිව්වට වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ ආලෝකය විතරයි. ඒ වගේ මේ විඥාණය මේ ඇහැට වැටෙන රූප අඳුන ගන්න ගියාම ඇහැට ශබ්දාවට එතන රූප කනට ගියාට විඥානයත් එක්ක මොනවක්වත් කරන්න බෑ විඥාණයට ඒ දෙක අතර සම්බන්ධතාවයක් තියෙන්න ඕනේ විඥාණය ඉස්සර වෙන්න ඕනේ ඒ ඉස්සර වුණාට පස්සේ තමයි අදාළ දේ අපිත් එක්ක සම්බන්ධ වෙන්නේ ඉතින් මේ නිසා සාමාන්‍ය මිනිසෙක් හිතා ඉන්නවා මට අතපය හතරක් තියෙනවා. ඔක්කොම උපකරණ තියෙන මේ සේරමඩ පාවිච්චි කරන්න පුළුවන්. මට ඇහැකන දිවනාසය කය කියලා ටිකක් තියෙන මේ ඔක්කොම ඕන විදිහකට පාවිච්චි කරන්න පුළුවන් කියලා. එයා හිතනවා මේ ඔක්කොම දැන් වැඩ කරනවායි කියලා. නමුත් අපි දන්නවා විඥාණයට කරන්න පුළුවන් එකවරකට එකයි. මේ කොහොම පහසුකම් තිබුණාට කොයි එකටද විඥාණය මුල් වෙන්නේ ඒ දේ විතරයි වැඩ කරන්නේ අනික සේරම තලාව බාගෙන තමයි විඥානේ නැගිටින්නේ ඒ නිසා බලන වෙලාවට අනික් දේවල් සිද්ධ කරන්න විඥාණයට බෑ විඥානේ බැලීමට හිර වෙලා ඉන්නේ ඒක නිසා අපට බලන චිත්තක්ෂණයේ අහනවා ගඳ බලනවා රස බලනවා තේරෙන්නේ නැහැ උපමාවක් වශයෙන් හිතාගන්න කාටරි හොඳට ආස්වාද ප්‍රසවාසය මේ මුල මේ මැද මේ අග වශයෙන් ඒ පේන වෙලාවේදී මේ ෆෑන් කරකිනව ඇහෙනවද කියලා? කුරුළු කෑ ගන්නව ඇහෙනවද කියලා? එතන මේ දවල් රැය තීරණවද කියලා? හිත යම් හේකින් ආස්වාස් ප්‍රසවාසයේ බලන තැන ගියොත් අනේ තීරෙම හිරි වැටලා. අපි එක පාට ගැසුණාට පස්සමයි තීරෙන්නේ මගේ හිත ආනපණෙන් කැඩුනා. එතකොට කුරුළු කෑ ගන්න. එතකොට ඇඟ රිදෙනවා. එතකොට කොන්දේ අමාරු තේරෙනවා. අර වේලාවේදී ඒ විඥාණය හොද්දට සමීපව හොද්දට උත්සන්නව හොද්දට ආසන්නව යම් අරමුණකට බැස්සනම් ඒ බැහිම නිසා අනෙක් සියලු එක්කම හිරිවැටෙන ගතියක් තියෙනවා ඒ නිසා මේ මේ හැම ක්‍රියාවකටම තීන්දුකාරකයා විධායකයා වශයෙන් වැඩ කරන මේ විඥාණය කාගේ න්‍යාය පත්‍රයටද වැඩ කරන්න කියන එකටයි මම මේ අඳගහන යන්න හදන්නේ උදේ ඉඳලා හැන්ද යනකන් රූප තියෙනවා, ඇහැ තියෙනවා, කද්ද තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, දිව තියෙනවා. නාසය තියෙනවා, සුවඳ තියෙනවා. දිව තියෙනවා, රස තියෙනවා, කය තියෙනවා, පහස තියෙනවා. අපි හිතන උදේ ඉඳලා හැන්ද යනකන් මේ පහත් එක්කම අපි ඉන්නවයි කියලා. නමුත් සතියෙන් ඉන්න කෙනාට තේරෙනවා මේ එකකට හිත බැසගත්තොත් ඒකට කියනවා ගෙවදිනවයි කියලා. ගෙවදුනොත් අනික් සියල්ලම වැහලා යනවා. මේක දැනගත්තට පස්සේ පේනවා මේ පහම තියෙන පංචවෝකාර භවයක් අපිට ලැබුණාට විඥානයේ එයින් එකකට වැඩ කරන්නේ ඒ කරන වැඩේට අපි කොච්චර කෑදර වෙනවද කියනවනම් ඒකෙන් කොච්චර අපි මන්මත් වෙනවද කියනවනම් අනිත්‍යව වැහිච්ච බව අපිට අවිද්‍යාව නිසා දැනෙන්නේ නැහැ. නිසා භාවනා කරන කරන යනකොට යෝගාවචරයට තේරෙන්න පටන් අර ගන්නවා යම් තැනකටද හිත ගියේ ඒක ගැන අපිට විස්තර කියන්න පුළුවන් වෙනකොට අනික් දේවල් වලින් අපි ඈත් වෙලා අපිට සුත්තමේ ඥානෙ තියෙනවා නම් අපිට චින්තාමේ ඥානෙ තියෙනවා නම් දැනගන්න පුළුවන් මේ වෙලාවේදී මේ පොඩි උන් දෙන්නත් කියන්නේ ඒකයි මගේ හිත ආනාපානට ගියයි කියලා මම දැනගත්තේ මම ඒ වෙලාවේ හිතවිලි නැහැ හිතවිලි නැත්නම් මම දන්නවා ආනාපානෙ ගිය කියලා ඒක කියන්නේ හිතලා අත්දකලා නෙවෙයි. මොකද හිතවිල්ල හිතෙන අනපනින් ඉන්න බෑ. අනපන හිතෙන හිතවිල්ල ඉන්න බෑ. ඉතින් මෙන්න මේ විදිහට මේ විඥානයේ විසින් මේ එන සංසිද්ධියේදී ප්‍රධාන හොරකඳ උරක නායකයා සම්පූර්ණයෙන්ම පැත්තකටලා ඉඳගෙන මාරාන්තික තීන්දුව පවා ගනිමින් තමන්ගේ ලාභ තරකරන්න කටයුතු කරනවා වගේ මේ විඥානේ වැඩ කරන්න හැටි අල්ලනවයි කියන එක ඔය පොලිසියකටවත් කරන්න බෑ. ඉතින් ඒ නිසා අපි ඉස්සල්ලාම කරන්නේ මේ කපලින්කාර ආහාරෝණී යැපෙන මේ කය නැත්නම් මේ රූපය ක්‍රියාත්මක වෙන්න ඇරලා ඒ රූපේ ක්‍රියාත්මක වෙනකොට මේ අත්ෙන් අතට පයින් කුරුල්ලා වගේ එක එක එක එක දේවල් වලට අපේ හිත දුවන හැටි බලලා දැන් මගේ මන අපේ එක නෙවෙයිනේ මගේ මන අපේ තියෙන්නේ මූල කර්මස්ථානේ ඉන්නනේ. ඉතින් මෙච්චර සුභ සිද්ධිය දෙනක දෙන මේ ක්ෂණ සම්පත්‍ය බුදුහාමුදුරු අනු අපි යන්න ගියාම මේ විඥානේ කොහොමද මේක කැලේට දගෙන යන්නේ? මෙච්චර හිතසුව සලසන දේ දැනගෙන මේ විඥානේ මගේ නම් මම කියන දේ අහනවා නම් එයා කොහොම මේ අතීතෙට දුවන්නේ අනාගතෙට දුවන්නේ රූප බලන්න යන්නේ, ශබ්ද අහන්න යන්නේ, ගන්ධ රස පහස බලන්න යන්නේ. ඉතින් මේකට විරුද්ධ වෙලා කරන්න දෙයක්වත් නැහැ. ඒක නිසා හොඳට පෙන්වන්න ඕනේ මේ විඥාණය නැත්නම් මේ මහා හොර අල්ලන්න කරන ව්‍යාපාරයක් වශයෙන් මේ විඥාණය නටන්න දෙන්න ඕනේ. කියන්න ඕනේ ඔබට හදිස්සියක් වුණොත් මොනක්වත් වැඩක් නැත්නම් ආනපානෙ හිටපන්. සද්දයක් ආව නම් ඔබ ගියා නම් ඉතින් මොන කොන තරහ වෙලා වැඩන්නේ. ආයෙත් ආනපානෙ ගෙනත් තියපන්. මේ සද්දෙට යන්න මොකද්ද මුල්ලුනේ? ඇස් හොඳට පෙනේ නම් යන්න පාරක් තිබේ නම් කිම බැදිවල යන්නේ මම් මුලා වූ එකෙකුසේ. තමම් මේ විඥානේ මේ ප්‍රශ්නේ අහන්න පටන් ගත්තාම එයාට කලින් හදාගත්ත න්‍යාය පත්‍රයක් තියෙනවා. එයාට කලින්ම යෙදිච්ච රුචර්චු කණ්ඩිකක් තියෙනවා. පෞරුෂත්වයක් තියෙනවා. කර්ම ශක්තියක් තියෙනවා. ඇබ්බැහි ටිකක් තියෙනවා. ඉතින් සය ඇදගෙන යනවා. ඉතින් අභාවිත මනස අර ගිනි කන ගිනි වලකට ඇදගෙන යන බලවත් පුරුෂෝ දෙන්නෙක් වගේ චේතනාව හරහා ඒ මනස දන්න හොඳට පිච්චෙන භවයේදී පිටිපසට පිටිපසට අදින්නේ බලවත් පුරුෂෝ දෙන්න ඇදගෙන යනවා වගේ අභාවිත මනස හැම වෙලාවෙම කරන කියන හිතන හැම දෙයකින්ම ප්‍රධාන වශයෙන් තෘෂ්ණාවත් අවිද්‍යාවත් පෝෂණය කරනවා. ඒ නිසා අපි ඒක බය වෙන්නේ නැතුව ඒක වෙන හැටි වෙනකොට ඒක ක්‍රියාත්මක වෙන හැටි බලන්න බුදුජානන වහන්සේ සඳහන් කරලා තියෙනවා අපේ මේ කයේ ආනපානෙ වගේ එහෙම නැත්නම් මේ වම දකුණ වගේ මේ කයේ කරන කායික ගුරුසු ක්‍රියා ටික තියෙනවානේ කාය අනුපස්සනාව ඒකෙන් හොඳට සතිය පිහිටවාගෙන නැත්නම් සතිය ඇති කරගෙන මේ කාය අනුපස්සනාවේදී තිබ්බතන කය තියන්නේ නැතුව පැනලා යන්න හිතෙන්නේ කොහමද ඉරියව් මාරු කරන්න හිතෙන්නේ කොහමද මේ ගැන පොඩ්ඩක් කල්පනා කරන්න බැරුවොත් සුඛ වේදනාවට සුඛ වේදනා ස්පර්ශ කිරීමට තියෙන කලින්ම ගත්ත විනිශ්චයක් අනුව තමයි අපිට ඒක ඉරියව්වේ ඉන්න බෑ. දරන්න බැරි නිසා නෙවෙයි. දරන්න පුළුවන් වුණත් සුඛ වේදනා හොයන්න ඕන නිසා අපි දන්නේම නෑ නැගිටලා ගියයි කියලා. නැගිටට පස්සේ දන්නවා තවත් ඕනනම් ඉන්න පුළුවන්කම තිබුණා. ඒ නිසා කියනවා මේ ස්පර්ශය තේරුම් ගන්න වෙලාවේදී සුඛ වේදනක් තෙයි දුක් වේදනක් තෙයි මධ්‍යස්ථ වේදනක් තෙයි ආපු පමණින් දඟලන්නේ නැතුව මේ වේදනාව එනකොට ඒ අනුව විනිශ්චයක් ගන්න හැටි ඒ අනුව චේතනා පහළ වෙන හැටි දැක ගන්න අසුලුව දුක් වේදනාව තියෙද්දිම සතියෙන් යුක්තව පොඩ්ඩක් බලන්න ඉන්න කියන. සැප වේදනාව තියෙද්දිම අඩේ මට දැන් ආලෝකය පහරුණා මට දැන් සෑල්ලුව පහරුණා කියලා ප්‍රීති උදම්මනන වෙනුවට මේ සැප වේදනාව තියෙද්දිම කලබල වෙන්නේ නැතුව දිහා බලන්න කියනවා. එතකොට නොදුක් නොසුව වේදනාව දිහා හොඳට බලනකොට පේනවා මේ වේදනාවල් අපිව කුප්පන හැටි, අවුස්සන හැටි, ක්‍රියාත්මක කරන හැටි අතින් අපි ඔක්කොම සමානයි. මානව වර්ගයාම සමානයි සැප කැමැතිකමට හැම තිරසනෙක්ම සමානයි. ඒ වුණාට මම හිතනවා මේ මේක මගේ දෙයක් විතරයි. එහෙම නැත්නම් මේ මම මගේ සුභසීතිය සඳහා කරන දෙයක්. නමුත් හුත්තටම වේදනාන පස්සනාව කරලා නැත්නම් ස්පර්ශය කියන එක දැනගත්තට පස්සේ හැම ජීවත් වෙන සතෙක්ම සමාකාර වේදනා සුඛයට කැමති. හැබැයි හැම එකම මැරෙන්නේ ඊටවට වැඩිය දුකේ. හැම එකාම වේදන සුඛයට කැමති. නමුත් හැම එකාම මැරෙන්නේ බලාපොරොත්තු සුන් කරගෙන. ඒක නිසා පේනවා මේ සමීකරණය මොකද්දෝ වැරද්දක් තියෙනවා. ඒ නිසා අපි මේ සැප හොයාගෙන මේ දඟලන දැඟලිල්ල යන අතරේ බලාගෙන හිටියොත් උඹට ඔය ඉල්ලන දේ ලැබුණාම දැන් අර ආනන්ද සිටුවරයට දරුවෙක් හම්බුණා, සිටු තනතුර හම්බුණා, 84000ක් ධර්ම ධනය හම්බුණා. මරණ මොහොතේදී අන්තිමට තිබිච්ච මේ මසුරුකම නිසා ඒ රොඩි අම්ම කෙනෙක්ගේ බඩකට අරගෙන අරගෙන ගියේ පොඩ්ඩක් හරි කල්ැතුව දැනගෙන හිටියා නම් මේ ඉස්සරහා පාරේ හැමදාම බුදුහාමුදුරුව වඩිනවා. අනේ මේ දාන ටිකක් දීලා manussාත්ම භාවයක් ලබා ගන්න මේ ඒකට කියනවා දුක්ඛිත නොවන manussාත්ම භාවයක් ලබා ගන්න හිත දුන්නේ නැහැ. දරුවොත් හැදුවා, සිටු මාලිකාවක් හැදුවා, ඔක්කොම කරා. නමුත් ඊගාව ආත්මයක් දන්නේ නැහැ. ඊගාව ආත්මෙත් පුදුන් දැක්කා. වැඩක් නැහැ. ඇති වැඩක් උනේ නැහැ. ඒ නිසා අපි මේ යුව පැත්තක තියලා මේ උදේ ඉඳලා හැන්ද වෙනකම් මහන්සිලා මේ සැප හොයාගෙන යන ගමනට જાතියක් වශයෙන් මානවය වශයෙන් අපේ මුළු විශ්වය වශයෙන් මේ යන ගමන ගියත් බුදුහාමර පැහැදිලිවම කියනවා සැප කියලා බලයි ඉපිවට හම්බ වෙන්නේ දුකක් කියලා. සෑම වේදනාවක්ම දුකක් කියලා බුදුජානනාංශය සඳහන් කර තියෙන නිසා මේක උච්ච තේලෙලව ගන්න දෙයක් නෑ. සැප දුක් දෙක මේ පෙරලෙනවා. සැප දුක දෙක ලෝකේ, රියසක ලෙස ලෝකේ පෙරලෙනවා. ඕකට මේකම කන්න කියලා මැරීගෙන අරකම ඊළඟට නටන්න ගියාම ඇති වෙන මේ පරිසර දූෂණය, චිත්ත දූෂණය සහ දේවල් දිහා බලලා ඕක කැරකෙන හැටි බලන්න ස්පර්ශය පිළිබඳව පුදුමාකාර ඉවසීමක් තියෙනවා. එහෙම නොවුනොත් වේදනාව දුක් වේදනා එන්නකොටම නැති කරන්න වෙච්ච චේතනා පහළ වෙනවා. සැප වේදනා එන්නකොටම තෘෂ්ණා කරන චේතනා පහළ වෙනවා. ඉතින් ඒ යෝගාවචරයි සතියෙන් යුක්තව ස්පර්ශය බලපෘතු කරලා නැත්නම් ඒක සාධාරණයි කියලා. සැප වේදනා එනකොට ආශාව වෙන එක සාධාරණයි. දුක් වේදනා එනකොට ඒකට ද්වේෂණ එක සාධාරණයි කියලා මේක සාධාරණීකරණය කරාට මේක මේ චේතනා මනෝ සංචේතනා වලින් කරන වැඩක්. මේක මේ විඥානයාගේ කුලී හේවායේ එයා මේකෙන් කරන්න හදන අපි දාසභාවයටපත් කරගන්න එකයි දෙඤ්ඤම් කියන සැපකට අපි පහිනවන පහින්දින එකයි හරියට බූරුවෙක් ලව්ව කැරට් එක බරක් අද්දන්න ඕන නම් බූරුවංග පිටේ වැඳපු කොල්ලකේ කොලේ කෝටුවක ඉස්සරහින් කැරට් අලයක් එල්ලලා තියන්නේ කියනවා ඌ කැරට් අලිය කන්න කියලා යන්න යන්න යන්න යන්න බර ටික ඉස්සරහට යනවා ඒක තමයි බූරුවන්ගේ බර ගන්න අදගෙන කරන්නේ කැරට් අලිය කදා කන්න හම්බ වෙන්නේ නැහැ ඒක වැනි වැනි තියෙන ඌට පේනවා ඉස්සරහට ඌ යන්න යන්න යන්න කැරට් අලිය යන ඒ වගේ අපිට මේ දෙඤ්ඤම් කියලා තියෙන සැප හම්බ වෙලා මැරිච්ච අම්මා හරි අත්තම්මා හරි මුත්තා හරි දත්තා හරි පණත්තා හරි කිරි කෑමුත්තා හරි කවුරු හරි දැකලා තියෙනවද? අත්ත මුත්ත දත්ත පණත්තා කිරි කෑමුත්තයි කියලා තියෙනවා හත්මුතු පරම්පර එච්චෙක්ක සන්තෝෂයෙන් මැරිලා තියෙනවා. එහිදීදී මේ කැසපට ගහන තටමන්නේ උන්දලාට වැඩියෙන් සැප ලබන්නේ කියලා. නමුත් මේ සැප ලැබීම සඳහා අපිව කරකවගෙන යන කරකැවිල දිහා බලනකොට පිටින් කරන කෙනෙකුත් නෙවෙයි. මේ දුක දෙන බව දන්නවනම් මම්ම කරන්නේත් නැහැ. කොහෙන්දයි මේක සිද්ධ වෙන්නේ කියන එක මේ චේතනාව චේතනාම් භික්කවේ කම්මං වදාමි කියලා ඉස්සරහට මේ චේතනාව කරගෙන යන වැඩේ දිහා බලනකොට ඒ යෝගාවචරයට යම් වෙලාවක Tamange ක්‍රියාත්මක වෙන මේ චේතනා නැත්නම් මේ සංස්කාර දැක ගන්න පුළුවන් වුණොත් ඊටාත්ම දුෂ්කර දෙයක් දැක ගන්න පුළුවන් වුණොත් එක විදිහක සතුටක් හම්බ වෙනවා. මේ කවුරුත් විශ්ින් කරපු දෙයක් නෙමෙයි දෙවන්නේක් සම්බන්ධ නැහැ. මේ අපරාධයට දෙවන්නේක් සම්බන්ධ නැහැ. මමමයි කරලා තියෙන්නේ මෙහෙවිලා තියෙන අවිද්‍යාව හරහා. මෙහෙවිලා තියෙන්නේ තෘෂ්ණාව හරහා. එනිසා මේ චේතනා පහළ වෙන පහළ වෙන හැම එකේම තීනා වූ චේතනා තීනා වූ තෘෂ්ණාව තීනා වූ අවිද්‍යාව කවදාකවත් පෙන්වන විදිහට නෙවෙයි විඥානය කටයුතු කරන්නේ. ඒ නිසා ඒ චේතනා පහළ වෙන හැම වෙලාවකම වහා ක්‍රියාත්මක කරන වෙනුවට ඒකේ යටි නූලෙන් දුවන මේ තෘෂ්ණාව යටි නූලෙන් දුවන මේ අවිද්‍යාව බුද්ධබණක් මාර්ගයෙන් එහෙම නැත්නම් චින්තාමය ඥානයක් මාර්ගයෙන් දෙන්නේ නැතුව ඒකට හිත හදන්න නැතුව අපි කොච්චර භාවනා කරත් එනේන චේතනාවක් දුක පිණිස පිහිටනවා සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා කියන පදේ අපිට පේන්නේ මුස්පේන්තුවක් විදියට අපිට පේන්නේ කාලකණ්ණි දෙයක් විදියට අපිට පේන්නේ අභාග්‍ය සම්පන්න දෙයක් විදියට උච්ඡේදයක් විදියට නාස්තික දෘෂ්ටියක් විදියට ඒක නිසා අපි සබ්බේ සංඛාරා දුක්ඛා කියන එක අවමගුලට හේතු කරලා තියෙනවා මිනිදියා බලාගෙන අනිච්චා භවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුජ්ජಂತಿ තේසං ඕපගමෝ සුඛෝ කියලා කඳුළුවේ මේ මෙච්චර ලස්සන වටන ධර්මයක් අපි මලගෙදෙට්ට හේතු කළා ඒක ඇහිම පවා කන කන වැන්දුමක් කරගෙන තියෙනවා ඇහිම පවා මුස්පින්තුවක් කරගෙන තියෙනවා කවදා හරි බබෙක් හම්බ වෙච්ච වෙලාවේ ගිහිලා කියන්න පුළුවන් නම් රාහු ජාතං බන්දනං ජාතං කියලා. වුණියමක් මේ. සිද්ධාර්ථ කුමාරයා කිව්වේ රාහුල කුමාරයා ඉපදිච්ච ගමන් ආයි තින්ගී ගියත් ඇල්ල ඉවරයි. රාහු ජාතං බන්දනං ජාතං. එදාට කියන්න පුළුවන් නම් සබ්බේ සංඛාරා දුක්ඛා සබ්බේ සංඛාරා අනිච්චා කියලා ඒ පවුල කන්න පුළුවන් වෙයිද? දීගේ හිටීද? අපි මේ වෙලාවේ වචන කියන්නවත් දෙන්නේ මේ බබේ කම්බිචලා කුකුම් මෙහි කතා කතා කරන්න දෙන්න එපා. අවමංගල්‍ය කතා කරන්න දෙන්න එපා. පුළුවන් නම් රෙක්සෝන කැල්ලක් කරන් වරෙන් එහෙම නැත්නම් ලස්ට්‍රේටින් එකක් කරන් වරෙන් ඉච්චරයි කරන්න තියෙන්නේ. ඒ තරමටම අපි මේ සංස්කාරයන්ගේ තියෙන මේ අනිත්‍යත්වයේ දුක්ඛත්වය අසුබ ලකුණක් කරගෙන අවමංගල්‍යයට හේතු කරන කටයුතු කරන නිසා යෝගාවචරය භාවනා කරනකොටත් තමන්ගේ චේතනාවක් දැකලා ඒ හැම චේතනාවක්ම දුකක් බව අනිත්‍ය බව දැක්කට කදා පිළිගන්නේ පිළිගන්නේ නැත්නම් අපි යන්නේ ඒ කුරුවල් වෙච්ච මනසකින්. නැත්නම් අවිද්‍යාවට බර වෙලා, තෘෂ්ණාවට බර වෙලා. ඉතින් කවදා හරි අපිට පුළුවන් වුණොත් භාවනා කරනකොට මේ කයෙන් එන වේදනා ටික පොඩ්ඩක් පැත්තකට දාගෙන අරමුණ සංසිඳවගෙන හොඳට හිත විවේක ස්ථානයක ඉන්නකොට මේකේ ඉබේ හිතවිලි පහළ වෙන පටන් ගන්නවා. ඉබේ චේතනා පහළ වෙන පටන් ගන්නවා. ඉබේ අනුසේ ධර්ම මත වෙන පටන් ගන්නවා. ඒ හැම එකක්ම මාරාන්තික යම දූතෙක්. අපි ගෙට ගන්නෙ නෑ ඒක වගේ. ඒවා සියල්ලම අනිත්‍යත්වයේ දුක්ඛත්වයේ දනවන දේ. නමුත් අපි ගෙට ගන්නෙ හැන්දකොරේ ගෙට එන හොරා තමන්ගේ පුතා කියලා පටලවා ගත්තා වගේ. ඉතින් මෙතන ගෙට ගන්න ඉස්සර වෙලා මේ යංච චේතේති යංච පකප්පේති යංච අනුසේති ආරම්මන මේතං හෝති විඥානසටිතියා ඔය විවේක ගුණ ගමං නැත්නම් අරමුණ සංසිච්ච ගමං ඇතුළට එන මේ හිතවිලි මේ චේතන හිතවිලි කියලා කියන්නේ නවම අදහස් අපි කියන නිර්මාණශීලී අදහස් අභිවෘද්ධිය සඳහා වෙන අදහස් එහෙම නැත්නම් චේතනා එහෙම නැත්නම් අනුසේ එනකොට මේක තමයි මේ පිරිසුදු වතුර බොර කරන දේ. මේකට පැනලා බාර ගන්න එපා. මේක ඔතනදීම නතර කරගන්න පුළුවන් නම් ඔයාලට ගෙවදින්න නැතුව, ඔකට රිංග ගන්න නැතුව, ගැන කතා නොකර ඒක තමයි අපේ වාහනේ බ්‍රේක් තියනා වගේ, ක්ලච් එක තියනා වගේ පල්ලමට ඇදගෙන යන්න හදනකොට තිරින්ග ඇහුවේ නැත්තම් ඔයන වේදනා චේතනාවක් ඔය ප්‍රකල්පනාවක් ඔයන අනුසයක් අපි හොරෙක් බව දන්නේ නැතුව ගිට වද්දාගත්තට පස්සේ හොරාට බැලලා වැඩක් නැහැ. Taman ඒක මේ ගේ බින්දින්න ආපු හොරෙක් මේ කියලා පුතා කියලා ගෙට ගත්තට පස්සේ ඒ හොරාට බැලලා වැඩක් නැහැ. මොකද හොරා කවුද ගෙට ගත්තේ? ඉතින් බුදුජානනාංශය සඳහන් කරනවා අත්ත කුසලයේ දාන්නේ තමන්ගේ හිතසුව සලසන කෙනෙකුට මේ සාමාන්‍ය රූපයන්ගෙන් නැත්නම් ආමිෂයෙන් වෙන සම්බන්ධතා පොඩ්ඩකට අයින් කරලා මේ ලැබෙන මේ විවේකය ලැබුණයි කියලා මම කියන්නේ මේ විවේකය ඔක්කොටම ගන්න පුළුවන් කියලා. ඒක ගොඩාක් දුර ගියාට පස්සේ මේක ලැබෙන්නේ. ලැබුණාට පස්සේ මේ විඥාණයට අවශ්‍ය කරන කෘත්‍ය සම්පාදනය කරමින් චේතනාව ගෙට එන්න හදනවා. ප්‍රකල්පනා ගෙට එන්න හදනවා. අනුසය ගෙට එන්න හදනවා. අන්නේ වෙලාව දැනගත්තොත් තාම අහිංසක තාරණ මේගොල්ලෝ ඉන්නේ නිකම් උඹට අභිවෘද්ධිය වෙනස මම මේ අලුත් මේ ව්‍යාපෘතියක් අරගෙන ඉන්නේ. එහෙම නැත්නම් මම මට දෙන්න කොන්ත්‍රාත් එක මම මේ කරලා දෙන්නම් කියලා ඉන්නේ චේතනා එන්නේ. අන්නේ එනකොට මේ එන්නේ යමයක් බව, මේ එන්නේ මාරපාක්ෂික දෙයක් බව, මේ එන්නේ කෙලේශයක් බව, මේ මනෝ සංචේතනාවක් බව ඒකිනාතර තේරුම් ගත්තොත් එතරම් නිදහස්. තේරුම් ගත්තේ නැත්නම් වහාම හොරාගෙට ගෙවදිනවා. පුතා කියලා බාරගත්තා වගේ. ඒකේ ක්‍රිෂ්ණමූර්තිතුමා උපමාවක් විදිහට කියනවා හැන්දකොරේ යනකොට ගොම්මන් වෙලාවක යනකොට මේ ඉසිලා දින කොලයක් යටින් පුංචි ඔලුවක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මෙයා ඒක නොසලකා අඩිය තිබ්බොත් එතන යට ඉන්නේ මේ යට පොළඟෙක් නං. එහෙම නැත්නම් මෙහි ඉන්න පොළොන්දලිසෙක් නං උඩ කකුල ලං කරන පමාවට ගහනවා. නමුත් කකුල තියන්න චිත්තක්ෂණේ ඉස්සලා දැනගත්තොත් එක විසගෝර සර්පෙක් කියලා. එතුමා අහනවා මේ දකුණු කකුල පෙරට තියලා වමට දුවන්නද උතුරට දුවන්න ඕනද කියලා කවුරුත් කියලා දෙන්න ඕනද කියලා. සර්පයා දැක්කනම් ආයෙ කවුරුද දන්නව වහාම කකුල ගන්න කොච්චර වේගෙන්ද නොදැක්කොත් කකුල තිබ්බොත් තියෙන පමාවට ගන්න. ඒක නිසා ඒක මේ එක චිත්තක්ෂණයට කලින් මේක සර්පහිසක් කියලා දැකීම සහ නොදැකීම අතර අරසා දුකක් හෝ සැපක් අතර වෙනසක් තියෙනවා. ඒක නිසා මේ සංසාරයක් සහ නිවන අතර තියෙන්නේ මේකටත් වඩා පුංචි පරතරයක්. අපි හිතනවා නෑ මේක උතුරු කර දිවි නෑ දකුණු කර දිවි නෑ විශාල පරාසයක් කියලා නෑ. අවිද්‍යාව සහ විද්‍යාව අතර තියෙන ඒ තා ඊටාම සියුම් අර්ථ ભેදයක් දැනගත්තොත් එන චේතනාව එනකොටම මේක සර්පහිසක් කියලා. ඒ ප්‍රකල්පනා එනකොට ඒක අභිරමණය කරන වෙනකොට මේ හරහා තමයි විඥානේ ගෙට ගවදින්නේ. මේ හරහා තමයි චේතනා ගෙට ගවදින්නේ කියලා දැනගත්තොත් අපිට පූර්ණ අයිතියක් තියෙනවා. ඒකට කකුල නොතබා නිකන් ඉන්න. දැන් නැත්තම් අපි අර ආපු වේගෙටම කකුල තියෙනවා. සර්පයාට අනුකම්පාවක් නැහැ. උගේ ශේෂයට ආවට පස්සේ ගහන හැටි අකුණු විදුලි වේගයට වැඩි වැඩි. ඒක නිසා මෙන්න මේ දැක්මට බුදුචාන්ස් කියනවා ඥානතෝ භික්කවේ පස්සතෝ ආසවානං khයං වදාමි නෝ අජානතෝ නෝ අපස්සතෝ. මහනි මේ සර්බහිස දැකපු මිනිහා දන්න මිනිහට දුක ඉන්නේ නොදැක්ක මිනිහට නොදන්න මිනිහා ගැන මම වග කියන්නේ ඒ නිසා මේක දන්නේ නැහැ මට මට තේරුනේ නැහැ. ඉව ඉව වැඩක් නැහැ සර්පයාට. ඒ නිසා අපි ගොඩාක් භාවනා කරලා අන්තිම චීරුවේ නැත්නම් අන්තිම අවධාන semi final game එකේදී තමයි හම්බ වෙන්නේ මේ චේතනා පහළ වෙන හැටි. අන්නේ පහළ වෙන චේතනා එනකොට සබ්බේ සංකාරන්ත සියලු චේතනාවන් දුකයි සියලු චේතනාවන් අනිත්‍යයි කියලා. චේතනා පහළ නොකර සිටීමට ප්‍රධාන වශයෙන්ම බාධා කරන විඥානය. ඒකෙදී මෙන්න මෙහෙම කතාවක් ගොතාගෙන එනවා සර්වචන් වහන්සේ ඒ චූලසුඤ්ඤත සූත්‍රයේ උන්වහන්සේ සඳහන් කරනවා දිග කතාවක් තියෙන කෙටියෙන් කියනවනම් අපි ගිහි අතහැරලා මේ වගේ දනකට ආවා ආවට පස්සේ හිතේ ඉතින් ගොඩක් කොච්චර කෙරුවක්වත් අර ගෙවල් දොරවල් කුණු කන්දල් ඔළුවේ තියෙනවනේ. ඒ නිසා අපිට මෙතන විවේක වෙන්නේ නැහනේ. ඒ නිසා මෙතනට ආවට පස්සේ කියනවා විවේක වෙන්න නම් සාර්ථකත්වයේ සඳහා රූප කර්මත්තාන්ට හිත දාන්න. ඉන්නේ ඉරියව බලන්න. මම දක්න බලන්න ආශ්වාස ප්‍රශ්වාසය බලන්න. ඉතින් හොඳ පෙරපින් කරපු දක්ෂ කෙනෙකුට පුළුවන් උනායි කියලා හිතමු ආශ්වාස ප්‍රශ්වාසයේ හිත තියන්න ආනපානේ හිත තියන්න. නැත්නම් මම දක්න එතකොට යාට gedaral dural තා ඒ කල්පනා නැහැ. දැන් රූප කර්මත්තානේ ඉන්නවා. ඉන්නකොට ඉන්නකොට ගුරුවරයා කියනවා ඕකේ විස්තර බලන්න දිගටම හිත පවත්තන්න පවත්තලා මේක මේ මොකද වෙන්නේ බලන්න මේ ආස්වාස් ප්‍රසවාසයේ දිගින් දිගට මොකද වෙන්නේ බලන්න මේ වම දකුණ දිගින් දිගට. එතකොට ඒක හොඳට මේ වෙනස දැක ගන්නා සුළු විදියට බලන ගියොත් අර පේන පටන් ගන්නවා ආනාපානට නිසිනින්ද වෙන්න දුන්නොත් එයා තැම්පත් වෙනවා. සක්මනේ නිසිනින්ද යන්න දුන්නොත් අපි කිව්වොත් මේ අනායාසයෙන් සක්මන යන්න ගියොත් බොහෝම තැම්පත් වීමක් එනවා. මේ තැම්පත් වීම වුණාට පස්සේ අර තේරෙනවා ආස්වාද ප්‍රසවාස තනායාසයෙන් යනවා. වම දකුණ තනායාසයෙන් යනවා. තමන්ට ලොකු විවේකයක් ලොකු හිස්තනක් ඒ නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසයේ අපි අපි වචනින් කියන නොදෙනිය යන පටන් ගන්නවා. නොදෙනිය ගියාට පස්සේ දැන් ඔන්න රූපය රූපේ ගිවන් වෙලා අපි අරූපේ පැත්තට ගියයි කියලා අපි తాවකාලිකව හිතාගමු. දැන් රූපේ කියන්නේ මෙතෙක්කල් භාවනා කරපු අරමුණ ආරම්මණය නැහැ. සතිය තියෙනවා. ඒක තාමත්ම සූක්ෂම අවස්ථාවක්. මොකද අපි මෙතෙක්කල් භාවනා කරේ අසතිය අරමුණක් ඇතුව. දැන් ඒ අරමුණ භාවනා කරන අතරවාරදීම අරමුණ එයා විසින්ම ගෙවිලා අයින් වෙනවා. එතකොට සතියක් හිටිනවා අරූපේ. පෙන්නන දෙයක් නැහැ. නමුත් අන්දමන්ද නැහැ. එයා හොඳට දන්නවා මේ ගෙවි ගෙවි ගෙවි ගෙවි රූපේ ගියා. ආනපන ගියා. නැත්නම් පිම්බි මෑකිලිම ගියා. ඒත් මගේ කය එහෙම අයිස් වුණා වගේ එහෙම නැත්නම් ගල්ුණා වගේ එහෙම තියෙනවා. සමහරට විනාඩි 45 50 හිටිනවා. සමහරට තප්පර දෙක තුන හිටිනවා. ඊට පස්සේ උන ආයසරයක් ආස්වාස් ප්‍රසවාස ඇවිල්ලා සද්දයක් නිසා හෝ වේදනාවක් නිසා ආයෙ එළියට එනවා. හිත එළියට එනවා. තමාට ඒකට හරියට ගැස්සෙනවා. ඒ පුරුදු කරාට පස්සේ ඒක ඉච්චර ගාණක් නැහැ. දැන් මේක වාර්තා කරන යෝගාවචරයක් ගැන අපි හිතලා ඒ යෝගාවචරයෙන් අහන්න පුළුවන් තම මේ භාවනා සතිය වැඩෙනකොට ගොරෝසු අරමුණ තියෙන වෙලාවට භාවන හොඳට යන්නේ සතිය හොඳට තියෙන්නේ නැත්නම් අරමුණ සියුම් වේගන යනකොටද සතිය හොඳයි කියන්න පුළුවන් නේ නැත්නම් අරමුණ කිසියක්ව පේන්නේ නැති වෙලාවේද සතිය හොඳයි තියෙන්නේ කියලා කිව්වොත් යෝගාවචර කියනවා මම නම් තාම කියන්න බෑ මම ඒක බලන්නේ ආයෙන අනිදාස භාවනා කරන බලන්න සතිය හොඳ කාර්යක්ෂමව තියෙන ගොරෝසු අරමුණ තියෙනකොටද සතිය හොඳට කාර්යක්ෂම වෙන්නේ අරමුණ ගෙවන් වෙද්දිත් අතනෑර බලනකොටද නැත්තම් සතිය හොඳටම කාර්යක්ෂම වෙන්නේ කිසිම අරමුණක් නැතුව තිටි සත්ව කැඩෙන්නේ නැතුව සතිය කැඩෙන්නේ නැතුව ඉන්න කිව්වොත් කිසිම වෙලාවක ස්ථිර උත්තරයක් නැහැ. එක එකන එක එක මත දරනවා. කෙනෙක් කියන්න පුළුවන් අරමුණක් තියෙන එක ලේසි ගොරෝසුට මට සතිය පිටවන්න පුළුවන්. තව කෙනෙක් කියන්න පුළුවන් නේ අරමුණ සියුම් වෙනවා මම දක දක ඉන්නවා. ඒ නිසා සතිය විපරිණාමයක් සිදු වෙනවා. අරමුණ සියුම් වුණත් නම් සතිය පාත්තන්න පුළුවන්. හැබැයි නැති වුණාට පස්සේ මම බය හිතෙනවා මට. මට අසරණ හිතෙනවා මට සැක හිතෙනවා කියලා කියන්නේ ඉඳ තියෙනවා. ඉතින් ඒකට උපමාවක් වශයෙන් දුන්නොත් එහෙම බයිසිකලයක් පදින්න පුරුදු වෙන මිනිස්සයා ඌ අත් දෙකින්ම හැන්ඩල් දෙක අල්ලගෙන තව කෙනෙකුත් උදව් වෙන්නේ ඉතල ඉතල බයිසිකලයක බැලන්ස් කරන්න හදන්නේ. ඒලයි හැන්ඩල් එක අල්ලන්නේ දඬු කරලමනේ. අරවන්න බැරි වෙන්න දනු කරලා මනේ අල්ලන්නේ පිටිපස්සේ දින්දදී කොහොම කොහම හරි නලියන නලියලා අපි හිතුවෝ මෙයා දෙවන්නේක් නැතුව බයිසිකලක පදින්න පුරුදු නැයි කියලා. පුරුදු වෙනකොට අත් දෙකින්ම අල්ලගන්නේ පදින්නේ. ටිකක් කල් පදිනකොට යාට පුළුවන් නේ තනියට අතහැරලා පදින්න. ඉතින් ඒක දක්ෂකමක්ද අදක්ෂකමක්ද? පොලිස් කාර්යයක් කිව්වොත් නම් කියවේ අදක්ෂකමක් කියලා. හැබැයි දෙල්ලක්කාරයෙක්ගෙන් ඇහුවා කියවේ දක්ෂකමක් කියලා. අත් දෙකකින් බයිසිකලේ පැදවේක දැන් සිගරට් එකක් අපි බියනවා බයිසිකලේ පැදගෙන ඒක අතයි පාවිච්චි කරන්නේ. එහෙම නැත්නම් ඌට වෙන මොන හරි කරගෙන යන්න පුළුවන්. දැන් මෙහෙම මෙහෙම ගිහිල්ලා මෝට හිතුණයි කියලා හිතුව මේ අතත් අතාරින්නේ. දැකලා තියෙනවා මේ බයිසිකල් පදින අත් දෙකම අතහැරලා. ඉතින් ඒක දක්ෂකමක්ද යක්ෂකමක්ද? කෙනෙක් කියන බුල යක්ෂ වැඩක් එහෙම කොහෙද කරන්නේ බයිසිකල් බෑ. ඌට ඕනේ නම් ඒක දක්ෂකමන්නේ. ඉතින් මෙතන බුදුහාමුදුරුවෝ මේ යක්ෂකම පිළිගන්නේ දක්ෂකම පිළිගන්නේ කියලා බැලුවොත් ඔය කවුරුත් විශ්වාස කරන එකක් නැහැ. අත් දෙකම අතහැරලා බයිසිකල් පදින්න බැරි කාට භාවනායේ රූප ලෝකෙට යන්න බෑ. අරමුණ දිගේ භාවනා කරලා කරලා අරමුණ ගෙවෙන්න ඇරලා අරමුණ නැතුව බයිසිකලේ වට ගන්න නැතුව යන වගේ සතිය වාතන්න පුළුවන් නම් ඒක මේ ලෝකෙදී කළ හැකි සමතුලිත தත්වයක් බව බුදුජාණන් වහන්සේ පිළිගන්නවා මේ කාම ලෝකේ ඉන්න ගමන් රූප ලෝකේ ඉන්නවා කියන එක තමයි අරමුණක හිත පවත්තලා කාම ලෝකෙට හිත යන්න දෙන්නේ නැතුව නඩත්තු කරනවා. ඊට පස්සේ රූප ලෝකේ ගෙවම් කරාට පස්සේ අරූප ලෝකෙට ගියට පස්සෙත් ඒ වාගේම සමතුලිතතාවයක් තියෙනවා. මොකක්වත් අරමුණක් නැහැ. ඒත් යෝගාවචරයට තේිනවා ආපු පාරේ එකලස සමතුලිතතාවයේ සතිය සමාධිය කැඩිලා නැහැ. මේ තුනම අත්දකපු විතරයි manussකම දන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. කාම ලෝකේ දන්න මිනිස්සු නම් ඉන්න ඕනේ තරම්. ඊට පස්සේ කාම ලෝකයෙන් අයින් වෙලා ඉල්ල රූප කර්මස්ථානයක විතරක්ම හිත තියාගෙන කාම ලෝකේ කිසිම ජග් ගහන්න නැතුව කාම රූප ලෝකේ විතරක් ආස්වාද ප්‍රසආසයේ විතර එක දිගට විනාඩි 10 15 නැත්නම් ආස්වාද ප්‍රසආස 10 15 රැලි බලන කෙනා ඉන්න එකට කියනවා මඩ තේරෙන දාඩ රූප ලෝකේ ඉන්නේ. ඊට ඒකට කාම ලෝකෙත් එක්ක ඉන්න බෑ. කාම ලෝක අතර නිසා රූප ලෝකෙට යනවා. දැන් මේක දිහත් නිවියහිල්ල කරගෙන යනකොට මේ රූප ලෝකෙත් කියවෙනවා. එතකොට යාට හම් වෙනවා සමතුලිත භාවයක් අරූප ලෝක ස්වභාවය. ඉතින් මේ තුنين කොයි එකද හොඳ කියලා ගත්තොත් බුදුරජාණන් වහන්සේ අපිට විවුර්ත මාත්‍රකාවක් විදිහට තියලා තියෙනවා. ඉතින් මම මේක එක දවසක් ඇලන් මචරාම ගිය වෙලාවේදී විස්තර කරාට පස්සේ ඒක නෝන කෙනෙක් කිව්වා සාංශ මොනවත්ක්ම නැති එක ඉතින් හොඳ මේක ඉතින් කාටවත් කියලා දෙන්න ඕනද කියලා අහනවා. අරමුණක් නැතුව පවත්තන එක හොඳ මේක. ඉතින් මං කෝ හරි දැන් ඔයා ඔන්න අදහස ඉදිරිපත් කරා. ගොරෝසු එකක් නෙමෙයි සියුම් එකක් නෙමෙයි අරමුණ මොකක්වත් නැතුව ඊටාම සියුම් නැත්නම් අරමුණ නැතුව පවත්වන එක හොඳයි කියලා. දැන් මේක හොඳ නම් නැත්නම් අපි හිතසුව පිනිස වෙනවනම් මෙහෙම අත්දකපු කෙනාට පහුවෙන්ද ඒක නොලැබෙච්චාම දුකක් එනවනේ. එතකොට මොකද්ද කියන්නේ? මේක සර්ව සුභවාදීද? මේ මොකක්වත්ම නැතික හොඳයි කියන එක අපි පිළිගත්තයි කියමු. පිළියන්නේ නැහැ දැන් ඊට මට දැන් මේක පුළුවන් මට අන්න හෙටත් යනවා කියලා ගියා. හම්බුනේ නැහැ. ඒක පශ්චත්තාප වෙනවා. ආ එතකොට අලුත් කෙලෙසයක්. මේ කෙලෙසේ භාවනාවෙන් ආපේ ගන්න. එහෙමනම් ස්වාමීන් වහන්සේ කියන්නේ අරමුණු තියෙන්නේ කොහොඳයි මම කිව්වා මම එහෙම කිව්වේ නැහැ. අරමුණ තියනවට වැඩිය අරමුණ සියුම් වෙන්න ඕනේ. සියුම් වෙලා ඊටත් වැඩිය අතිසූක්ෂම වෙනවයි කියන එකට එක එකනා දෙන මති මතාන්තර අදින් අපි දෙන්නේ සමාන නැහැ. භවනා අත්දැකීම ලැබුණත් මේ හරියටම ප්‍රතිපදාව ගිහිල්ලා ලැබුණත් බුදුහාමතුගේ මතේ මොක වුණත් අපි සමහර වෙලාවට මේ අරමුණු නැතිකමට පාළු ගතිය, කම්මැලි ගතිය, නිදිමත ගතිය කියලා ප්‍රතික්ෂේප කරනවා. අරමුණු තියෙන එකට රසවත් වෙනවා. අනේ හොඳයි දැන් මට සතිය තියෙන බවට දැනගන්න පුළුවන් කියලා කියනවා. සමහර කෙනෙක් අරමුණ ගෙවන් වෙන එක හොඳයි කියලා. මේ තුනෙන් කොයි එක ආවත් අපි මේ ක්‍රමයෙන් ගෙනියන්න හදන හිත ආකාසානං ඡායතන නැත්නම් කිසිත් නැති පඨවි ආපෝ තේජෝ වායෝ නැති ආකාසානං ඡායතන නැති නම කියන අරූප ධානයකට යන්න හදන ධාන මට්ටමක් නන් නෙවෙයි ධාන කියන්නේ තෝකම තමයි මට හිතේන තාලට යා ස්පර්ශ කරනවා අනිමිත්ත සතිය සහ අනිමිත්ත සමාධිය නිමිත්තක් නැහැ අනාරම්මණයක් ආරම්මණයක් නැහැ මෙන්න මේකේ පටල වුණාට පස්සේ එයාට බුදුරජාන් වහන්සේ සඳහන් කරලා තියෙනවා කවදාකවත් අනිමිත්තේ ඉන්නකොට අනිමිත්තේ ඉන්න බව දැනගන්න බෑ කියලා. ඒ මොකද අපි හැමදේම දැනගන්නේ නිමිත්තට සාපේක්ෂව. ඒක නිසා නින්දට ගිය මිනිහෙකුට කවදාකවත් දැනගන්න බෑ නින්ද ඉන්නවයි කියන්නේ. ඒක ඉතින් අපි දන්න දෙයක් නේ. මේක බොහෝම සමානයි මේකට. නමුත් බුදුරජාණන්සේ සඳහන් කරන මේක ඉඳලා ගැස්සිලා අවදි වුණාට පස්සේ අඩේ මම දැන් මෙච්චර ඉඳලා තියෙන මොකියවත් නෙවෙයිනේ කියන එක තර්ක ඥාණයට අහු වෙනවා. එතකොට ඒක ගිහිල්ලා ඉවරයි. මම නැවතත් කියනවා මේකේ යම් කිසි වෙලාවක ඒ වගේ tempත්තට ගියාට පස්සේ එක පාට සද්දයක් ඇහිලා එක පාට මොන හරි වෙලාව යන්න නැගිටිනවා. නැගිටිනකොට ගැස්සෙනවා. ගැස්සෙනකොටම මේක ඉස්සෙල්ලා යමක් නොතිබිච්ච බව තර්කාන් රූපෝ සාපේක්ෂව ණය විපස්සනාට අහු වෙනවා. එතකොට බුදුරජාණන්සේ සඳහන් කරන දැන් ඉන්නේ නිමිත්තක. දැන් ඉන්නේ ගොරෝසු තැනක. දැන් තියෙන්නේ කියන්න පුළුවන් තැනක. දැන් ඉන්නේ දන්න කියන තැනක. හැබැයි ඉස්සෙල්ලා ඉඳලා තියෙන්නේ කියන්න බැරි දන්නේ නැති නැති තැනක. අන්න මේ වගේ ඉන්න වෙලාවක බුදුහාමුදුර අපිට කියන ජපමන්ත්‍රයක් මම උඹලට කියලා දෙන්නම්. මෙන්න මේ ජපමන්ත්‍රේ මතරපල්ලා. මොකද්ද ජපමන්ත්‍රේ? ඒතං සන්තං ඒතං පනීතං අදිදං උපේක්ඛා. මේ ශාන්තය මේ ප්‍රණීතය එනම් උපේක්ෂාවර තිබිච්ච එකට. මේ දැන් තියෙන අරමුණ නෙවෙයි. නමුත් මේ දැන් තියෙන අරමුණට එන්නේ නැතුව අරක දැනගන්න බෑ. අරක ඉන්නකොට අරක දැනගන්න බෑ. ඒක නිසා මෙන්න මේ දෙකේදී මේ හිස්තනක ඉන්නකොට හිස්තන දැනගන්න බැරි ගතිය අපි ජය ගන්න වෙන්නේ ආය කලබල වෙච්ච වෙලාවේ මං ඉඳලා තියෙන හිස්තනක කියලා දැනගන්න බුදුහාමුදුර අපිට පුංචි උපමානයක් දෙනවා නිින්ද ඉන්නද නිින්ද දැනගන්න බෑ. අවදි වුණාට පස්සේ කීතයි මම මෙතෙක්කල් රූප බලලා නැහැ, ශබ්ද අහලා නැහැ, ගන්ධ රස පහස විඳලා නැහැ. ලොකුම සාන්තියක් විඳලා තියෙනවා. නමුත් සාන්තිය ඉනකොට සාන්තිය ලැබෙන්නේ ඒක ලැබෙන්නේ නැගිටතර පස්සේ. අන්නේ නැගිටතර පස්සේ ඒක නා හිතුවොත් අනේ මේ තිබිච්ච ශාන්ත සුන්දර නැත්තම් ප්‍රණීත තත්ත්වය හොඳයි, උපේක්ෂාව හොඳයි කියලා. ඒකට යන්න දෙන්නේ නැත්තේ විඥානං ඡායතනෙ. විඥානය කැමති නැහැ ඒකේ ඉන්නවා දකින්න. එයාට ඕනේ එයාගේ අධිරාජ්‍ය පිටන්න එයාට ඕනේ රූප ලෝකේ. ඒ නිසා අරූප ලෝකෙට ගියාට එයා ඇදලා දාගන්න හදනවා. ආයතනයක් මොනවාරි බලන එක හොඳයි, මොනවාරි අහන එක හොඳයි, කියන්න පුළුවන් තියෙන එක හොඳයි, අරමුණක් තියෙන එක හොඳයි කියලා ඒ පූර්ණ හිස්තන බය සැකය අනිශ්චිත භාවය අනාරක්ෂාව සලසන්න විඥානයේ දහංගට සේරම දාන එතන කිසිම ඝර්ෂණයක් නැහැ. එතන කිසිම කෙලෙෂයක් නැහැ. එතන කිසිම හැලහැප්පීමක් නැහැ. හැබැයි කියන්න බෑ. විඳින්න බෑ. විඥාණයට කිසිම අධිකාරී ශක්තියක් නැහැ ඒකේ. ඒ නිසා විඥාණය තමයි ඔය සුද්ධගේ ක්‍රමේ ස්ප්ලිට් ඇන්ඩ් රූල් කියන විදිහට ඇති නැති දෙක අතර වෙනසක් ඇති කරලා ඇති පැත්තට අදින ගතිය තමයි විඥානයේ පරම කෘත්‍යය. ඒක ඇති පැත්තේ ඉන්න මිනිහට තේරෙන්නේ නැහැ. එයාට සංසන්දනය කරන දෙයක් නැහැනේ. බුදුජානන්ස අපිව ගෙනින ප්‍රතිපදාවෙන් නැති තැනට. ඉහිල්ලා පෙන්නනවා ඒකට ඔබ අකමැත්තක් තියෙනවා බලපං. බයක් තියෙනවා බලපං. අනිශ්චිතතාවයක් තියෙනවා බලපං. සැකයක් තියෙනවා බලපං. මෙන්න මේ සැකේ අනිශ්චිතතාවය තමයි විඥාණය ඇති කරන්නේ. මොකද මේ කිසිවක් නැති තැන විඥාණයට අධිකාරී ශක්තියක් නැහැ. විඥාණයට පැවැත්මක් නැහැ. විඥාණයට ආහාර නැහැ. විඥාණයට පොහොර නැහැ. ඒක නිසා පුළුවන් නම් ඒ විඥාණයට ප්‍රතිෂ්ඨාවක් නැති, වැත ගැනීමක් නැති මේ தત્ත්වේ නැවත නැවත ඇති කරලා විඥාණයට අභියෝග කරන්න කියනවා. ඔබ කොච්චර ඔය හොරමුලල් දාගෙන මොන රහස් සංවිධානය කෙරුවත් ඔබ දැන් කොටු වෙලා ඉන්නේ කියලා. විඥාණය කොටු කරන්න කියනවා. අර හිස්තැන්න කියලා ඒකත් සමතුලිත එහෙම නැත්නම් පවතින්න පුළුවන් සමබර භාවයක් ඇතන තියෙනවා. විඥාණය පුළුවන් තරම් උත්සාහ කරන එක අසමබර නොගැලපෙන අපිට අයිති දෙයක් නැති විදිහට පැත්තර කරන්න. නමුත් බුදුදහමේ පැත්තකින් කරන්නේ නෑ ඒක නෙවෙයි නිවන. නමුත් විඥාණයෙන් නටන නාඩගම විඥාන වල බය උපදවන හැටි, සැක උපදවන හැටි, අනිශ්චිත භාවය උපදවන හැටි පෙන්වන්න විඥාණයට පෙන්නපන් විඥානයේ නීතිය අහන්නේ නැති, විඥානයේ න්‍යාය ක්‍රියාත්මක වෙන්නේ නැති තැනක් ප්‍රතිපදාවෙන් පෙන්වපන්. පෙන්නන්න පෙන්නන්න පෙන්නන්න විඥානේ දහංගයට දානවා පුළුවන් තරම් ඔහොම හිටියර කිසි සැපක් නැහෙනි. නිකම්ම නිකන් ඉන්නවා විතරයි. ඉතින් ඒ නිසා උපමාව කතාවකට කියනවා අවුරුදු 120ක් විතර ගිය ලොක්කෙක් හම්බුණාලු හොඳ තරුණ වයසින ගැටෙක්. ඉතින් ගැටයා කිව්වලු මාම මේ වෙනකොටත් මට ඒජ් හැදිලා තියෙන්නේ. මට මේ වෙනකොටත් මම හිරේ වැටලා තියෙනවා. මේ වෙනකොට මම හොරකම් කරලා තියෙනවා. නතුම් මරලා දිනන හොරකම් කරලා දිනනවා මම කොයි වෙලාවෙ මැරලායි දන්නේ නැහැ ඔක්කොම ජීවිතේ කාබාසිනිය කරලා තියෙන්නේ කරන්න දින දෙල්ලන් ටික ඔක්කොම කෙරුවයි කියලා ඉතින් නාගයා කිව්වලු "යෝ බලවම් පුතා මම අවුරුදු 120ක් ඉඳලා තියෙනවා කවදාකවත් සිගරට් එකක් බීලා නැහැ මං කවදාකවත් මත්පැන් බීලා නැහැ මං කාමීච්ඡාචාරය කරලා නැහැ මං කවදාත් ඕනේ නැති පාටි වලට ගියේ නැහැ කියලා. ලොක්කා කිව්වා ඒතකොට පොඩි එකා කියනවා. ඉතින් මම එක ජීවිතයක් ඉඳලා වැඩක් තියනවායි කිව්වලු ඔහම. ඉන්නවනම් කන්න බොන්න එපයි. ඒක තමයි රටේ නීතිය. ඒක තමයි විඥානයේ කතාව. මේ මොනවත් නැති අනිවිච්ච සමාධියක් තියනවා නම් අල්ලන්න කියන දෙයක් නැත්තම් මොකට යෝග? නිකන් නිකන් පතලොද්දත් එක්කපත් කරනවා වගේ. ඔකට දාපන් මොලකට ටිකක්. කුකුල් මස් කෑල්ලා. විඥානයේ දෙනවා පුදුමාකාර ඔපිනියන්. ඔන්න ওই ටිකටයි අපි පෞරුෂත්වය කියලා තියන්නේ. ඔන්න ඕකට තමයි අපි මගේ රුචිජකම් කියලා තියන්නේ. ඕක තමයි අපි කර්මෙන් එනව දායාදේ. ඉතින් සාරේ පිරිසිදුකට එනකොට විඥාණයට වෙන්නේ නිකන් අයිසට දාපු නැති සරුවත් නැති වතුර වුණා. ඊටට කොච්චර හොඳද අයිසට දාපු සතුවත්. නිකන් වතුර බීපුවම නිකන්ම නිකන්. ඒක නිසා අපි මේක උපමට්ටම් කරන්න හදනවා. කසහයට දාපු අයිස් සරුවත් එක හොඳයි වතුර එකට වැඩි. ඉතින් මේ විඥාණය නැත්නම් ආකාසානංචායත නිකම් නිකම් වතුර වගේ. ඒක කතයට දාපු අයිස්සරුවක් කරන්න හදන චේතනාව තමයි මනෝ සංචේතනායතන කියලා කියනවා. ඒක පිටිපස්සේ විඥානේ ඉන්නවා. එයාට බලාධිකාරිය පවත්න්න බැරි තැනක එයා පුදුමාකාර ඔපිනියන් දෙනවා. පුදුමාකාර අපිව අවුස්සනවා. අපිව මෙහෙවනවා. හැබැයි මෙහෙවීම සඳහා උපකරණයේ විදිහට පාවිච්චි කරන චේතනාව. අපි හිතනවා චේතනාව ඉතින් නිකන් වතුර වුණාට වැඩිය කසහයට දාපු අයිස්සරුවත් හොඳනේ නමුත් ඩයබටික්ස් තියෙනවනම් පොඩ්ඩක් අප්සෙට්. ඒ නිසා බෞද්ධයා කැමති වෙයිද? තේරවාද භාවනා කරන කෙනා කැමති වෙයිද? අර ඒතං සන්තං ඒතං පණීදායි අදිසං උපේක්ඛා කියලා අර Tamanට බුද්ධියක් කරගන්න බැරි වුණත් මොනවාක්වත් නොදැනෙන තැනකට ගිහිල්ලා ඒකට නැවත නැවත යෑම සඳහා නැවතත් අරමුණක් මතුනොත් ඒක මත භවනා කරලා නැවතත් එතෙන්ට යන්න පුළුවන් තත්වයට නැවත නැවත හිත යොදවන ගතිය භාවිත බහුලීකරන ගතිය මොකක් කියලා උනන්දු කරවන්නද කියලා හිතන්නේ. කතහැර දාපු අයිස්සරුවොත් නම් කෑග ගහ විකුණන්න පුළුවන්. වතුර විකුණන්න බෑ. කවුරුත් ගන්නෑ. කවුරුත් කිව්වොත් එහෙම බලවා ඉලන්දාරියා මම අවුරුදු 120ක් ඉඳලා තියෙනවා. සිගරට් එකක්වත් බීලා නෑ. මත්පැන් පාවිච්චි කරලත් නැහැ. ෆිෂින් ගිහිල්ලත් නැහැ, හන්ටින් ගිහිල්ලත් නැහැ. කාම මිත්‍යාචාරය කරෙත් නැහැ. දැන් බලපන් අවුරුදු 18 වෙනකොට මේ සීරම කළා නාස්තිවති පොඩි එක අහනවා ලොක්කගෙන්. මාම ඉති ඔක්කොම කරන්නේ તો මොකද්ද ඉඳලා ඇති වැඩේ 120ක්. බෞද්ධයා කියන්නේ අන්න එහාට තමයි. අපි මේ කරන පින්කම් අපි මේ කරන සේරම අර නිකම්ම නිකන් තියෙන එක බාල්දු කරගෙන හැල්ලු කරගෙන මොනව හරි කරන්න හදනවා. නිකන් ඉන්න එපා. කොහොම කොහොම හරි ගාපල්ලාවක් පෙස්සන් කියලා උදේල හැන්ද වෙනකම් මනෝ සංචේතන පහල කරනවා. කවදාද මේක දැක්කොත් සම් දකින්න නම් බෑ. ඒක පැහැදිලිවම පුද්ගලිකව දකින්න බෑ. බුදුන්ගේ ඇදහිල්ල මත ධර්මයේ ඇදහිල්ල මත සංඝයා ඇදහිල්ල මත දැක්කොත් මෙච්චර පිරිසුදු කරප මේ පෑදිදියට බොරදියේ දාන්න කොච්චර මනෝ සංචේතන එනවද? මේ අනාකූල ප්‍රවාහය ආකූල කරන්න අපි මොන්න තරම් සාහිත්‍ය වශයෙන් කතා කරනවද? උපමට්ටම් කරන්න හදනවාද? මේ හැම උපමට්ටමක්ව සංස්කාර වෙනවා, කර්ම වඩපත් වෙනවා. ඊට පස්සේ ගෙවන්න වෙන නිසා මේ පිරිසුදු වෙච්ච එකට පිරිසුදු වෙන්න දීපං, බුදියා ගන්න කොටියට බුදියා ගන්නට අරපං කියලා බුදුහාමුදුරුවෝ කිව්වම කවුරුත් කැමති නැහැ. කවුරුර කියන්නේ නෑ නිකන් ඉන්නවා මොන හරි කරන්න කියලා. ඒ කරන හැමදේම සංස්කාර නම් ඒ හැම දෙයකම කර්ම රැස් වෙනවා නම් ඒ හැමකෙම සංසාරේ දික්වීමක් සිද්ධ වෙන නිසා අපි උපක්‍රමයෙන් ඒක තනවා වඩාගෙන මණ්ඩි බස්සවගෙන ඒක උනාට පස්සේ උපයාගත්ත මේ නො මොනක්වත් නොදෙනින වගේ කියන தත්ත්වය ආරසා කිරීමයි අපහසු. උපේනෝ කියන එකත් ඔක්කොටම බෑ. ඒක ඉච්චර ලේසි වැඩක් නෙවෙයි. නමුත් අද කමටහන් සුද්ධ කරනකොට අද නේ ඕනෙම දවසක වෙලා දිනේ උපයාගත්ත දේ රකින්න තමයි තේරෙන්නේ අපි ඒක හැඩ වැඩ දාන්න හදන. ආලවට්ටම් කරන්න හදනවා වෙනස් කරන්න හදනවා හැම වෙලාවෙම නිකන් වතුර බොනකට වැඩිය කසායට දාපු අයිස්සරුවත් ඉල්ලනවා. ඒ කරන හැම එකකින්ම පිරිසුදු වතුරක තියෙන පිවිතුරුකම නැති වෙනවා. නිසා මේ විඥාණය අපට දෙන ලනුව එහෙම නැත්නම් විඥාණය කරන මේ ප්‍රයෝගය මේ ප්‍රෝඩාව බුදුහාමුදුරුවෝ කියනවා මට අල්ලලා දෙන්න බෑ. මම ඔබට ක්‍රමයේ කියලා දෙන්න ඔබ මල්ලපන්. අනිත් දිවිවරුත් අහංසලා කියන මම ඔබලව ගලවන්න. මාව අදාගනින් මම ඔබලව ගලවන්න. බුදුන් කියනවා ගැලවිල්ලක් කරන්න බෑ. මම ඔබලට කියලා දෙන්නම් ඔබ වෙහිම ඔබේ වලිගේ හපාන රිදෙනවා රිදෙනවා කියන හැටි. වලිගේ හපන්නද ඊටපන්. පිරිසුදු කෙරුවට පස්සේ ඒ විඥාන ස්රෝතේට එහෙම නැත්නම් ඒ භාවනාවට හේම තියෙන්න අරපන් ඕක උපමට්ටම් දාන්න නැතුව ඉතින් ඒ සඳහා කවුරු රැවොත් දැන් මම මොකද්ද සාංශ කරන්න ඕන කියලා ඉතින් කියන්නේ නිකන් හිටපන් කියන එක නේ කියන්නේ. ඉතින් කට්ටි ඉසනා මේ මයිත් එක තරහ වෙලා ස්වාමීන් වහන්සේ නිකන් හිටපන් කියලා. සුම්මයිරි කාටවත් තේරෙන්නේ නැහැ මේක භාවනා කර්මස්ථාන සුද්ධ කිරීම. සුම්ම කියලා කියන්නේ ශුන්‍ය කියන වචනේ දාගන්නකො. නඩත්තු කරගන්න මේ ඇති කරගත්ත ශූන්‍ය භාවයටපත් කරපෙක ටික වේලාවක් පවතන දිගටම නම් ඉන්න බෑ. ඒක ඇත්ත. ටික වේලාවක් පවත්තන්න යනකොට තේරෙයි ඒත් කෙලිම විඥානෙත් නෙමෙයි අපි කතා කරන්නේ චේතනාවලට. ඒක කරගෙන කරගෙන යනකොට විඥානෙ ක්ෂය වෙන්න පටන් ගන්නවා. ක්ෂය රෝගේ හැදිච්ච කෙනෙක් වගේ. වැය වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි අන්තිමට එයාට ඉන්ජෙක්ෂන් දෙන්න පටන් ගන්නවා. එයාට සස්තජන් දෙන්න පටන් ගන්නවා. එයාට උපස්ථාන කරන්න පටන් ගන්නවා. අර මැරිලෑන්ඩ් හදන විඥාණයට එහෙම නැත්නම් අපත්‍චිත බාටපත් ච විඥාණයට අපි ඉතින් ෆස්ට් ඒඩ් දීගෙන නටන්න හදනවා. බුදුජානක කියනවා අඩු කරගත්තෙත් ශිල්පෙන් ප්‍රතිපදාවෙන් කෙලස් අඩු කරන නිසා ඕකට මොකක්වත් වෙන්නේ. ඔක දිහා බලාගෙන ඉන්න දැක්කට නොදැක්කා වගේ ඇහුණට නැහැ වගේ දැනුණට නොදැනුණා වගේ ප්‍රඥාව තිබුණට මෝඩෙක් වගේ විඥානයේ ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවි යන හැටි ක්ෂය වෙන හැටි සංස්කාර ක්ෂය වෙන හැටි සබ්බ සංඛාර සමතේදී බලාගෙන හිටියොත් ඒ දර්ශනයේට සුද්ධ වශයෙන් විපස්සනා කියලා කියනවා. ඒ දර්ශනයේ පචනේ පරිසමාප්තාර්ථයෙන් මේ ඇති කරගත්ත එකලස දිගට පැවැත්වීම යමක් නොකිරීම හරහා උපරිම සුඛය ලබා ගැනීම සඳහා ක්‍රමයක් බුදුරජාණන් අපට උගන්වනවා. ඒකට මමයට කරන්න දෙයක් නැහැ, මාන්නයට කරන්න දෙයක් නැහැ, තෘෂ්ණාවට කරන්න දෙයක් නැහැ, නොකිරීම හරහා ලබන දෙයක් නිසා නිතරංග ජයක් ලැබෙන්නේ. කවුරු පරද්දලා ගන්න ජයක් නෙවෙයි, නිතරංග ජයක්. ඒ නිසා අපිට කවුරුත් ඊර්ෂ්‍යා කරන්න කෙනෙක් නැහැ. ඒ නිසා මේ ටික තේරුම් ගන්නට අර මුලින් කියන ආහාර තේරුම් ගන්න ඕනේ. කබලින්කාර ආහාර, පස ආහාර, මනෝ සංචේතන ආහාර. එතකොට නම් මේ විඥානය පිළිබඳ කතා හරිම ගැඹුරුයි. ඒ වගේම හරිම රසවත්. ඉතින් අපි හුක දෙනකොට එතෙන් දෙන්න බෑ. මේ වගේ නීවාසික වැඩමුළුක දවස් 6-7ක් එක දිගට ඉන්න බැරි නම් එක වරුවේ බණකට, පැයේ බණකට, බෝගහක් යට එකතු වුණාට අපිට මෙතෙන්ට යන්න අමාරුයි. බුදුරජාණන් සින්න කාලේ වෙලා තියෙනවා. නේද අපි උත්සාහ කරනවා ටිකෙන් ටිකෙන් ටිකෙන් ටික මේක පැන්සලක් කැපිලා කැපිලා ගෙවිලා යන්න වගේ ඊටපන්දව පත්තු කරලා පත්තු කරලා ගෙවිලා යන්න වගේ එතෙන්දි තමයි අපිට මේ විඥාන ආහාරය පිළිබඳව යම් ප්‍රමාණයකට අවබෝධ කරගන්න පුළුවන් ඉන්නේ අර පෞගේ දවස් ටිකේ කරපු බණට සහ භාවනාවට සාපේක්ෂව තමයි මේක අල්ලගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඒ සංසාර දුක දන්නා වූත් සංසාර දුකෙන් ගැලවීමට කටයුතු කරන්න නැත්තඳ මේක මේ කරගෙන යන වැඩේ තවත් සැක නූපදවා තවත් අනිශ්චිත භාව උපදවන ගන්න නැතුව බය උපදවා ගන්න නැතුව ඉදිරියට යෑම සඳහා ධෛර්යයක් ශක්තියක් පිණිස හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සියලු දිනාට සනසි මුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.